වශයෙන් ඒකම්ප රත්නසාර පඬිතාර මාන්තුන් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන් හරිනොන මාසේ පිළිගැනීම අපදේශනේ සිද්ධ කරගෙන ආරාධනා කර සිටිනවා. හැමදෙනාම බොහොම ගෞරවයෙන් ඒ සම්බන්ධ වෙන එකල කරුණාවෙන් සිහිපත් කර සිටිනවා. තරුවන් සර්ණයි සංගීත මණ්ඩලවරෝ ආතරුවන් සර්ණයි පංචාන්තරණේ අපේ රාතනසාර පණ්ඩිත හඳුරන් වහන්සේට ඒ වගේම අපේ සම්තින්ද්‍රේ පණ්ඩිත හඳුරන් වහන්සේ ඇතුළු මේ වෙනුවෙන් කැපවී කටයුතු කරන ගිහි පැවිදි හැම දෙනාටම අපගේ ගෞරවය පුණ්‍යානුමෝදනාව පළ කරමින් දේශනය ආරම්භ කරනවා කූටදන්ත සූත්‍රයේ අපි දැන් අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ අපි සාකච්ඡා කළ යුතු ගොඩක් කාරණා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා අපි ගිය සතියේ අවසානයේ සාකච්ඡා කරලා අවසානයේ අර පංච නීවරණ ධර්ම යටපත් කිරීම පිළිබඳව පංච නීවරණ ධර්ම යටපත් කරනකොට ඒ යෝගාවචරයට එහෙම නැත්නම් ඒ භික්ෂුව තුළ කායික මානසික වශයෙන් ඇතිවෙන සංසිඳීම එකඟ බව සුවය පිළිබඳව අවධාරණය කෙරෙන ඒ දේශනා කාණ්ඩයෙන් තමයි අපි සාකච්ඡාව අවසන් කළේ අපි අද බලාපොරොත්තු වෙනවා එතනින් එහාට ඉස්සතහට තවදුරටත් සාකච්ඡා කරගෙන යන්න දැන් මේ සාමාන්‍යයෙන් අර ලෞකික සමාජයක් තුළ ලෞකික ජීවිතයක් තුළ කෙලෙස් සොන්ට වසඟ වෙච්ච ස්වභාවයක් මිනිසුන් තුළ තියෙන්නේ. එතකොට ඒ පිළිබඳව විශේෂයෙන්ම නිවන ආවරණය කරන ධර්මතා හැටියට ධර්ම හැටියට පංච නීවරණ කියලා නීවරණ ධර්ම පහක්. නිවන ආවරණය කරන ධර්ම පහක් පිළිබඳව පෙන්වලා දීලා තියෙනවා. එතකොට අර ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වෙච්ච, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙච්ච, සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙච්ච, ඒ වගේම ආර්ය සන්තුෂ්ටියෙන් සමන්විත වෙච්ච යෝගාවචර භික්ෂුවක් විවේකී වන සෙනසුණක් එහෙම නැත්නම් විවේකී ස්ථානයක් ඇසුරු කරමින් මේකේ පංච නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වීමට එහෙම නැත්නම් පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමට කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ කූටදන්ත බමුණා ඉදිරියේ පෙන්වා දෙනවා ඒ කියන ඒ කියන්නේ භික්ෂුව නිවන අරමුණු කොටගත්ත එහෙම නැත්නම් විමුක්තිය අරමුණු කොටගත්ත භික්ෂු ප්‍රතිපදාව යාගය හා සම්බන්ධ කර දක්වමින් ඒ තුල සැලසෙන ආත්මාර්ථය හා පරාර්ථය පිළිබඳව අවධාරණය කිරීමක් මේ තුල සිද්ධ වෙන්නේ. එතකොට මේ පංච නීවරණ ධර්ම පිළිබඳව දේබුදුරජාණන් වහන්සේ කරන දේශනාව උපමානුසාරයෙන් තවදුරටත් පැහැදිලි කරලා දුන්න අපිට ගිය සතියේ හමු වුණා. අර කාමච්ඡන්දයේ දුරලීම කියලා කියන්නේ ණයකින් නිදහස් වීම වීමක් වගේ කියලා. එතකොට කවුරු හරි කෙනෙක් ණය ගත්තොත් ඒ ණය ගෙවනකම් ණයකාරයාගේ විවිධ චෝදනාවන් වලට ඒ වගේම පීඩාවන් වලට අපවාදයන්ට ගර්හාවන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි යම් මොහොතක ඒ ණය ගෙවා දැමුවා නම් එහෙම තවදුරටත් ඒ කිසියම් පුද්ගලයෙකුට යටත් පැවතුම් ඇති ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට යෝගාවචර එයා දකිනවා කාමච්ඡන්දය කියලා කියන්නේ කාම වස්තුන්ට වසඟ වීම කියලා කියන්නේ ඒ වගේ පුද්ගලයා මහත් ආදීනවයකට පමුණවන්නක් මහා අනර්ථ කර වූවක් කියන කාරණාව තේරුම් අරගෙන කාමච්ඡන්දය දුරලීමට එහෙම නැත්නම් යටපත් කිරීමට කටයුතු කරනවා. එතකොට මේක කාමච්ඡන්දය දුරු කිරීම සඳහා අවශ්‍ය කරන ධර්ම හයක් පිළිබඳව අපේ අටුවාව තුළ පෙන්වලා දීලා තියෙනවා. ඒකේ ඒ කාරණා හය වෙන්නේ අසුබ නිමිත්තස්ස උද්දහෝ ඒ කියන්නේ අසුබ නිමිත්තය පිළිබඳව හැදෑරීම ඒ වගේම අසුබ භාවනානුයෝගෝ අසුබ භාවනාවේහි නිරත වීම ඉන්ද්‍රියේසු බුත්තද්වාරතා ඉඳුරන්හි වසන් ලද දොරටු ඇති බව භෝජනීමත් සංයුතා ආහාරයේ පමන දැනීම, කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන් සේවනය කිරීම සහ සප්පාය කතා. ඒ තමන්ගේ විමුක්තියට ආධ්‍යාත්මික සුවයට අදාළ වන ගැළපෙන කතාවන් සිද්ධ කිරීම කතාබහ සිද්ධ කිරීම කියන මෙන්න මේ කියන ධර්ම හය ප්‍රගුණ කිරීමෙන් තමයි කාමච්ඡන්දය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ ව්‍යාපාදයේ කියන එක පෙන්වලා දීලා තියෙන රෝගයක් වගේ කියන එකේ රෝගී භාවයට පත්වෙච්ච කෙනාට ආහාරයක රසයක් කැමැති පරිදි ආහාරයක් විඳින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ ඉතින් ඒ වගේ ව්‍යාපාදයේ කියන එකත් මහා අනර්ථකරයි කියන එක තේරුම් අරගත්ත යෝගාවචරයා ව්‍යාපාදයේ දුරලීමට අවශ්‍ය කරන ප්‍රතිපදා මේ එකක්වත් නිකන් දුර වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන ප්‍රතිපදාව තුළ නියැලෙන්න ඕනේ. භාවිත කළ යුතු ධර්ම භාවිත කිරීම සහ බැහැර කළ යුතු දේ බැහැර කිරීම තුළ තමයි මේ කියන ගුණ ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය සිද්ධ වෙන්නේ. එතකොට මේ ව්‍යාපාදයේ නිදහස් වීම ආරෝග්‍යය. ඒ කියන්නේ රෝගී භාවයකින් අත මිදීම හා සමාන කොට බුදුහාමුදුරුවෝ නිදර්ශනයකින් පෙන්වනවා. ඒ ව්‍යාපාදයේ දුරලීම සඳහා අනුගමනය කළ යුතු ධර්ම හයක් තියෙනවා. ඒ හැය තමයි මේ මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ මෛත්‍රිය පිළිබඳව ඒ මෛත්‍රී භාවනාව පිළිබඳව හදාරන්න ඕනේ. ඒ වගේම මෙත්තා නිමිත්ත භාවනානුයෝගෝ මෛත්‍රී භාවනාවෙහි යෙදෙන්න ඕනේ. කම්මස්ස කතා, ඒ වගේ මේ කර්මයේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. පටිසංකාන බහුලතා, ප්‍රතිවේක්ෂාව, විමසුන් සහගත නුවණින් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇති බව සහ සප්පාය කතා තමන්ගේ ඒ ද්වේෂය පැහැර කරගන්නට ව්‍යාපාදයේ බැහැර කර ගැනීම සුසු කතාවන් වල නිරත වෙන්න ඕන. එතකොට මේ කියන ගුණ ධර්ම 6 ධර්ම 6 ප්‍රගුණ කිරීම තුළ ව්‍යාපාදේ යටපත් කරගන්න පුළුවන්. ඊට පස්සේ තීන මිද්දේ තීන මිද්දේ ඒතකොට චිත්තචෛසිකයන්ගේ මැලි බව හරියට ඒක බන්ධනාගාරයක හිර වෙලා හිර වෙච්ච කෙනෙක්ගේ ජීවිතයක් වගේ තමයි පෙන්වා දෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව තුළ ඒ අනුව තීන මිද්දෙන් නිදහස් වීම බැඳීමකින් බන්ධනයකින් නිදහස් වීමක් මේ බන්ධනා මොක්කම් කියලා සඳහන් වුණා. එතකොට මේ බැඳීමකින් නිදහස් වීමක් හැටියට තමයි බන්ධනාගාරයෙන් නිදහස් වීමක් හැටියට තමයි පෙන්වලා දෙන්නේ. එතකොට තීන මිද්ද දුරු කර ගැනීම සඳහා පුරුදු කළ යුතු ධර්ම හයක් තියෙනවා. අතිභෝජනේ නිමිත්තක් ගාහෝ අනුවට වඩා ආහාරය සම්බන්ධයෙන් නිමිති ගන්නෙ නැහැ. ඉරියාපත සම්පරිවර්තන පවත්වන ඉරියව් වරින් වර වරින් වර ඉරියව් වෙනස් කරනවා එකම ඉරියව්වකින් බොහෝ වෙලාවක් සිටින්නේ නැහැ. ඒ වගේම ආලෝක සංඥා මනසිකාර ඒක රැයෙහි සහ දාවලෙහි දක්වපු ආලෝකයන් පිළිබඳව හඳුනා ගැනීමට හැකි ආකාරයෙන් අර නීවරණ ධර්මයන් දුරු වීමෙන් ඇතිවෙච්ච පාරිශුද්ධ ස්වභාවයෙන් යුක්ත මානසිකාරයකින් යුක්තයි. ඒ වගේම අභෝකාශ වාසෝ එලිමහනෙහි අර අඳුරු ස්ථානවල ආවරණය වෙච්ච ස්ථානවල වාසය කරනව වෙනුවට එලිමහනේ වාසය කරනවා. කල්යාණ මිත්‍රතා, සප්පායකතා කියන මෙන්න මේ කියන ධර්ම හය පුරුදු කිරීම තුළ තීන මිද්දේ යටපත් කරන්න පුළුවන්. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චය කියන එකත් අර විසිරිච්ච බව ඒක හරියට මේ දාස භාවයටපත් වීමක් වගේ මේ දාස භාවයට පත්වීමක් වගේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට මේ උද්දච්ච කුක්කුච්චෙන් නිදහස් වීම දාස භාවයෙන් නිදහස් වීමක්. බුජිස්සං. නිදහස් වීමක් මෙන් පෙන්වලා දෙනවා. ඒ සඳහා පුරුදු කළ යුතු ඒ ගුණධර්ම හයක් තියෙනවා. ප්‍රතිපදා හයක්. බහුසුතතා, බහුශ්‍රත බව, පරිපුච්ඡකතා, විමසීම, විනී පකතඤ්ඤතා, ඒ වගේම විනීහි ප්‍රාමාණික භාවය, බුද්ධ සේවිතා වෘද්ධ පිරිස වැඩිහිටියන් ඇසුරු කිරීම, කල්යාණ මිත්‍රතා සහ සප්පාය කතා කියලා ධර්ම හයක් පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට අවසාන එක විචිකිච්ඡාව සැකය. ඒ විචිකිච්ඡාව යටපත් කිරීම විචිකිච්ඡාවෙන් අත මිදීම අර කාන්තාර දිගු දීර්ඝ කාන්තාර මාර්ගයකින් බය සහිත උදුරු සහිත දීර්ඝ කාන්තාර මාර්ගයක් ගෙවා දමලා ආරක්ෂිත ගම් ප්‍රදේශයකට භූමියකට පැමිණීම වගේ කියලා තමයි උපමානුසාරයෙන් දක්වලා තියෙන්නේ. එතකොට මේ විචිකිච්ඡාව දුරු කිරීම සඳහා බහුශෘත බව, බහුශෘතතා, පරිපුච්ඡකතා, විමසීම, විනය පකතඤ්ඤතා, ඒ වගේම අදිමොක්ක බහුලතා, අදිමොක්ක බහුලතා කියන්නේ අධික ශ්‍රද්ධාව එහෙම නැත්නම් සිතේ ස්ථිරත්වයෙන් යුක්තව කටයුතු කිරීම. කල්යාණ මිත්‍රතා සහ සප්පාය කතා කියන මෙන්න මේ කියන ධර්ම හය ප්‍රගුණ කළ යුතුයි. එතකොට අර විවේකී වනසෙනසුනක හෝ විවේකී ස්ථානයක ඉඳලා භික්ෂුවක් අර නිකම්ම පැත්තකට වෙලා ඉන්නව නෙමෙයි මෙන්න මේ කියන ධර්ම ප්‍රගුණ කරනකොට භාවිත කරනකොට ඒ මානසිකාරයන් තුළ සිත හසුරුවනකොට මේ කියන පංච නීවරණ ධර්මයන් යටපත් වෙනවා. එතකොට මේ පංච නීවරණ ධර්මයන් යටපත් වූ තමන් පිළිබඳව දකින ඒ යෝගාවචරයට පාමුච්ඡංජායති ප්‍රමෝදයක් හට ගන්නවා සතුටක් ඇති වෙනවා සතුටු වූ ප්‍රීතියක් ඇති වෙනවා ප්‍රීති සිත් ඇති තැනත්තාගේ කය සංසිඳෙනවා නාමකාය සංසිඳෙනවා පස්සද්ද කායෝ එතකොට ඒ සංසිඳුණු කය ඇත්තහුත් ඇත්තහු සුඛං වේදේති සැපයක් විඳිනවා සුඛිනෝ චිත්තං සමාධියති අර සෝපත් වූහුගේ සිත සමාධිගත වෙනවා කියන අපි මෙන්න මෙතනින් තමයි සාකච්ඡා කරලා අවසන් වුනේ. එතකොට අර පංච නීවරණ ධර්මයේ පිළිබඳ උපමානුසාරයෙන් කොහොමද ගැනහැර දක්වන්නේ කියන එක අපිට මේ කූටදන්ත සූත්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට උපමාටික ඔබ වහන්සේලා හොඳට හිතෙහි ධාරණය කරගන්න. එතකොට ඒ උපමානුසාරයෙන් පංචනීය වර්ණ ධර්මය ධර්මයන් දුරලීමේ අටපත් කිරීම පිළිබඳව කූටදන්ත සූත්‍රයේහි විස්තර වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරන්නට උනොත් අර උපමාටික මතකනම් ඒ අනුසාරයෙන් ඒ පැහැදිලි කිරීම සිද්ධ කරන්න පුළුවන්. හරි පංච නීවරණ ධර්ම යටපත් කළාට පස්සේ ධානය උපදවා ගැනීම පිළිබඳව විස්තර කරනවා. එතකොට අර යාගය පිළිබඳව මේ පැහැදිලි කරගෙන එන්නේ යාගය පිළිබඳව පැහැදිලි කරගෙන අර පංචශීලයෙන් ආරක්ෂා ගැනීම පස්පරින් වැළකීම කියන එක ආනිසංසදායකයි කියලා කිව්වා. එතකොට ඒ කියන යාගයට වඩා තවත් වටිනා යාගයක් තියෙනවද කියන එක විමසුවට පස්සේ බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ කෙනෙක් ඉන්නවා මේ බුදුන් බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මේ ධර්මයේ ශ්‍රවණය කරලා පැවිදිභාවයටපත් වෙනවා. පැවිදිභාවයටපත් වෙලා අර මූලික ගුණධර්ම ටික වඩලා ඊට පස්සේ පංච නීවරණ ධර්මයන් දොරලා ප්‍රථම ධානයේ උපදවා ගන්නවා නම් ඒ ප්‍රථම ධානයේ උපදවා ගැනීම අර පෙර කියපු යාගයන්ට වඩා වඩාත් ආනිසංසදායි යාගයක් හැටියට පෙන්වලා දීලා තියෙනවා. එතකොට මේ ධාන උපදවාගත් උත්තමයෝ යෝගාවචරයන් වහන්සේලා භ්‍රම ලෝකවල උප්පත්තිය ලබන්නේ නිවන අවබෝධ කරගත්තේ නැත්නම් එහිදී අර අනාගාමී උත්තමය මේ පංච සුද්ධාවාසයන්හි උපත ලබනවා. ඒ ඇරෙන්න මඟඵලයන්ටපත් නොවිච්ච අය බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකවල දීර්ඝ කාලයක්. ඒ ධාන සුවයෙන් යුක්තව කල්ප ගණනක් එහි වාසය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ හිත වැඩි හිත එකඟ කිරීම කියන එක සසරෙහි දීර්ඝ කාලයක් මේ සුවය යහපත ශාන්තිය පිණිස පවතිනවා ඒ වාගේ මේ තමන්ගේ දිවි පැවැත්ම තව කෙනෙක්ගේ අයහපත පිණිස පවතින්නේ නැහැ ඒ නිසා මේ ධානය උපදවා ගැනීම සිත සමාධිගත කර ගැනීම කියන එකත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට සිද්ධ කරන යාගයක් හැටියට තමයි පෙන්වලා දීලා තියෙන්නේ හරි අපි මේ පටමජ්ජානං කියන තැන ඉඳලා පැහැදිලි කරගනිමින් ඉදිරියට යන් සෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පිස්සුකං පඨමංජානං උපසම්පජ්ජ විහෙරති මේ කියන භික්ෂුව කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානයට එළඹ වාසය කරනවා. සෝ ඉමමේව කායන් විවේකජේන පිරිසුකේන අபிසන්දේති. එතකොට උන්වහන්සේ මෙම කරජකයම විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛයෙන් තෙමයි පරිසන්දේ පරිසන්දේති මුලුල්ලම තමයි පරිපූර්ණේති පුරාලයි පරිප්පරිති මුලුල්ලම පුරාලයි නාස්සකෙන්ති සබ්භාවතෝ කායස විවේකදීන පීතිසුකේන අප්පුටං හෝති ඔහුගේ ඒ භික්ෂුවගේ සම්භාව මුළු ශරීරෙහි විවේකයෙන් උපන් පීතිසුඛයෙන් ස්පර්ශ නොකරන ලද කිසි තැනක් නොහෝති නොවේ එතකොට මේ විවේකයෙන් ඇතිවෙච්ච ප්‍රීති සුඛයෙන් මුළු ශරීරයම ප්‍රීතියට පත් කරපු භික්ෂුවක් බවට අර ඒතර ප්‍රථම ධානයත් එක්කපත් වෙන්න පුළුවන්. ඒක උදාහරණකින් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ සේයතාපි බ්‍රාහ්මණ. ඒතර කෝටදන්ත බමුණන්ට ආමන්ත්‍රණය කරන මෙතන සාමාන්‍ය ඵල සූත්‍රයේ ආශ්‍රය අපි මේක පැහැදිලි කරගෙන යන නිසා තමයි මෙතන මහරජ කියලා තියෙන්නේ. අපි ඒක බ්‍රාහ්මණ කියලා වෙනස් කරගනිමු. සේයතාපි බ්‍රාහ්මණ බමුණ යම්සේ දක්කෝ නහාපකෝවා නහාපකන්තේ වාසීවා. දක්ෂ නහාපකෙක් හෝ නහාපක අතවැසියෙක් හෝ ඒ කියන්නේ නාවණු කෙනෙක් එහෙම නැත්නම් ඒ අතවැසියෙක් හරි කංශතාලේ නහානීය චුන්නානි ආකිරිත්වා ලෝහ තලියක නානසුණු ආකිරිත්වා බහ උදකේන පරිප්පෝසකම් පරිප්පෝසකම් සම්මෙය්‍ය බිය ඉසෙයිස අනන්නේද සායන් නහානීය පින්ඩි ඒ මේ නාන සොඳු පිට ස්නේහානුගත කාවැදුණු දිය ඇත්තේ ස්නේහ පරේතා පැතර ගිය ජලය ඇත්තේ සන්තර බාහිරා පුතා ස්නේහේන ඇතුළත හා පිටත ජලයෙන් ස්පර්ශ කරන ලද්දේ නච පග්ගරණී වැగిරෙන්නේත් නොවේද එතකොට අර නානසුළු පිටක් කුඩු ටිකක් තලියකට දාලා වතුර ඉස ඉස ඒක අවශ්‍ය ප්‍රමාණයට හොඳට අනලා ගත්තට පස්සේ ඒකේ මුළු පිටි සම්පූර්ණ පිටි ගුලිය පුරාම ජලය කාවැදලා තියෙනවා හැබැයි පිටතට වැగిරෙන්නේත් නැහැ එතකොට මෙන්න මේකේ නිදර්ශනය ආශ්‍රයෙන් බුදුහාඳුර පැහැදිලි කරනවා මේ කියන ආකාරයටම බමුණ භික්ෂුව විවේකයෙන් උපන් ප්‍රීතියෙන් හා සැපයෙන් මේ ශාරීරය තෙමනවා ඒ වගේම මේ ශාරීරය පුරා පැතිර පවතින ප්‍රීතියෙන් යුක්තව වාසය කරනවා ඉදම්පික්කෝ බ්‍රාහ්මණ සම්දිත්තිකං එතකොට මේ කියන මේ කියන යාගය පොරිමේහි අර කියපු යාගයන්ට වඩා අභික්ඛන්ත තරම් පණීත තරම් එතකොට අභික් ඊ타මත්ම පහසුවෙන් සිද්ධ කර හැකි මහත්ඵල මහානිසංස වූ යාගයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පළවෙනි ධානය ඊට පස්සේ ද්විතීයි ධානය උපදවා ගැනීම පුණජපරම් මහා අමසිපරම් බ්‍රාහ්මණ බමුණ නැවතද බික්කු බික්සුව විතක්ක ਵਿਚාරාණං උපසමාර විතක්ක ਵਿਚාර කියන ධානාංග දෙක ද්විතීය ධානයේදී නැති වෙනවා එතකොට විතක්ක ਵਿਚාරාණං උපසමා විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් අජ්ජත්තං සම්පසාදනං අධ්‍යාත්මය එහෙම නැත්නම් සිත සංසිඳුවන චේතසෝ ඒකෝදි භාවං සිත හේකන් භව ඇති අවිතක්කං අවිචාරං විතක්ක ਵਿਚාර සහිත රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් යුතු ဒုတိ ය ධානයට එළඹ වාසය කරනවා සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපේ ඇති ဒုတိ ය ධානයට එළඹ වාසය කරනවා එතකොට ඒ කියන ධාන සිතිනුත් මේ කියන ශරීරයේ සමස්ත ශරීරයේම ඒ ප්‍රීති සුවයෙන් ප්‍රීතියට පත් කරමින් සුවයට පත් කරමින් වාසය කරනවා. ඒ සඳහා භාවිත කරන උදාහරණය තමයි මේ ගම්බීරෝ උබ්බිදෝදකෝ උදකරහදෝ. ගැඹුරු අර උල්පද්දිය සහිත උදකර හදෝ දියවිලක් තියෙනවා. යම්සේ බමුණ ගැඹුරු උල්පතින් මතුවෙන ජලයේ ඇති විලක් වන්නේද තස්ස නේවස්ස පුරත්තිමාය දිසාය උදකස්ස ආයමුකක්. එතකොට පෙර දිගෙන් නැගෙනහිර දිසාවෙන් ජලයේ පැමිණෙන මාර්ගයක් නොවන්නේද ඒ ආකාරයටම දකුණු දිගින් උතුරු දිගින් ඒ වගේම බටහිර දිගින් උතුරු දිගින් කියන මේ දිසා හතරෙන්ම ජලය පැමිණෙන මාර්ගයක් නැහැ. දේවෝච කාලේන කාලං සම්මාදාරා අනුප්පවච්චේය. එතකොට වලාකුළු නැත්නම් වැහි වලාකුළු මේකය කාලයෙන් කාලයට වැසි වස්සවන්නේත් නැත්නම් අතකෝ තම්හාව උදකර හදා සීතා වාරිදාරා උබ්බිජ්ජිතයි. එහෙම වුණත් අර කියන අර දියවිලෙහි සිහිල් අර මේ මොනවාද උල්පත් වලින් සිහිල් ජලය මතුවෙලා දියබිල දියබිල පුරවනවද අන ඒ ආකාරයටම භික්ෂුව විවේකයෙන් උපන් මේ කියන අර සමාධියෙන් උපදිච්ච ප්‍රීතිය හා සුපේ සැපේ ඇති ද්විතීයි අධ්‍යානයේ මුළු ශරීරයම පිනවා වාසය කරනවා කියන කාරණාව කෝටදාන්ත බමුණට පෙන්වලා දෙනවා එහිදීත් බුදුරජාණන් වහන්සේට කෝටදාන්ත බමුණට කියනවා මේ ද්විතීයි අධ්‍යානයේ තෙලබ වාසය කිරීම අර පෙර කියපු යාගයන්ට වඩා අල්පෝ කටයුතු ඇති වඩා අල්පෝත්සාහයෙන් සිදු කළ හැකි වඩා මහත් ඵල ඇති වඩා මහත් ආනිසංස ඇති යාගයක් වෙනවා කියලා. එතකොට පළවෙනි ධානයටපත් වීමට වඩා දෙවෙනි ධානයට එළඹ වාසය කිරීමත් ඊටත් වඩා උත්කෘෂ්ඨ වූ යාගයක් හැටියට විස්තර වෙන්නේ. එතකොට මේ පළවෙනි ධානය පිළිබඳව විස්තර කරනවා අර නානසුණු පිටක් දියමුසු කරලා ඇනීම හා සමානයි. එතකොට දෙවෙනි එකට උදාහරණයක් හැටියට ගන්නේ අර සිව් දිසාවෙන් වතුර නොලැබෙන, වැස්සෙන් වතුර නොලැබෙන උල්පත් වලින්ම ජලය මතුවී විල ඇතුළෙන්ම ඇතුළෙන්ම ජලය පුරවාගෙන සිටන විලක් පිළිබඳව නිදර්ශනයක් තමයි මේ උදාහරණයක් හැටියට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ධානය පිළිබඳවත් යාගයේ කියන කාරණේ තුළ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. එතකොට පීතියාච විරාගා පීතියත් ගේනුත් වෙනවීමෙන් ප්‍රීතිය දුර්වීමෙන් උපේක්ඛකෝච උපේක්ෂාවෙන් යුතුව සිහිනුවණින් යුතුව වාසය කරනවා. සුකංච කායේ පටිසංවේදීදී ඔව්. තිරුවන් සරණයි මේ ඩිස්ප්ලේ එක මේ ස්ක්‍රීන් ෂෙයාර් එක නැවත දාන්න. හා. විනාඩියක් දෙන්න සමහරට මේ සිග්නල් වල පොඩි ගැටලුවක් වෙන්න ඕනේ. හරි දැන් හරි පේනව නේද? හොඳයි. සමහරලාට සිග්නල් අඩු වෙනකොට මේ පේන්නේ නැතුව යනවා. හරි. එතකොට තුන්වෙනි ධානය තුන්වෙනි ධානයේට එතකොට වික්ෂුන් වහන්සේ සමවදිනවා පීතියාච විරාගා ප්‍රීතියෙත් වෙන්වීමෙන් ප්‍රීතියෙත් තොරවීමෙන් උපේක්ඛකෝච උපේක්ෂාවෙන් යුතුව සතෝ සම්පජානෝ විහෙරති සීනෝනින් යුතුව වාසය කරනවා සුකංච කායන පරිසංවේදී කයෙන් සෝයත් විඳිනවා යන්තං අරියා ආචික්කාන්ති අරියා ආර්යෝ යම් ඒ ධානයක් කරනකොටගෙන ඒ ධානලාභී තෙම උපෙක්කකෝ උපේක්ෂායත්තකි සතිමා සිහියත්තකි සුඛ විහාරී සුව විහරණයත්තකි යැයි ආචික්කාන්ති කියද්ද එකේ තතිය තතියං ඥානං උපසම්පදි විහෙරති එකී තෘතීය ධානයේට එළඹ වාසය කරනවා එතකොට මේ තෘතීය ධානයේට එළඹ වාසය කරන එකී භික්ෂුව දිප්පීතිකේන සුඛේන නිප්පීතික සුවයෙන් අபிසන්දේති එතකොට මේ කය තෙමනවා පරිසන්දේති මුලුල්ලම තෙමනවා පරිපූර්ණේති පුරනවා පරිප්පති මුලුල්ලම පුරාලනවා නාසකින්චි සබ්භාවතෝ කායස නිප්පීතිකේල සුකේන. එතකොට ඔහුගේ මුළු සමස්ත ශරීරයේහි නිප්පීතික සුවයෙන් ස්පර්ශ නොකරන ලද කිසිදු තැනක් නැහොති නොයි. එතකොට මුළු සුවය කියන එක මුළු ශරීරය පුරාම පැතිරලා පැතිර යන්නක් කියන කාරණාව පෙන්වලා දෙන්නේ. එතකොට ඒ සඳහා බුදුහාමුදුරුවෝ උදාහරණයක් ගන්නවා සේයතාපි බ්‍රාහ්මණ බමුණ යම්සේ උප්පලමියන්වා පදුමිනියන්වා පොණ්ඩරීකිනියන්වා. එතකොට උපුල් විලක හෝ පියොම් විලක හෝ පඬර විලක හෝ අපේ කච්චානි උප්පලානි ඇතම් උපුල් හෝ පියොම් හෝ පඬර හෙළ පියොම් හෝ උදකේ ජාතානි දියෙහි හටගත්තා හෝ දියෙහි වැඩුණා හෝ උදකානුග්ගතානි බියෙන් උඩට මතු නොවුවා හෝ අන්තෝ නිමුග්ග පෝෂණී අධ්‍ය ඇතුළෙහි ගෙවි පෝෂණය වන්නාහු නම් තානි ඒවා යානිචග්ගා යාවච මූලා කෙලවරතෙක් ඒ වගේම මුලතෙක් සීතේන වාරිනා සිහිල් දියෙන් අபிසන්නානි තෙමුනේ පරිසන්නානි මුලුල්ලම තෙමුනේ පරිපූර්ණානි පුරුණේ පරිප්පටානි පුඨානි මුලුල්ලම පැතර වැඩි පැතර පවත්නේ වේද නාස්සකින්ච සබ්භාවතං උප්පලානං වා ඒ සියලු උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ සිහිල්දියෙන් ස්පර්ශ නොකරන ලද තැනක් නොවන්නේද ඒ කියන්නේ අර සමහර පියුම් ජලයේ හැදිලා ජලයෙන් උඩට මතුවෙන්නේ නැතුව ජලයේ ඇතුළෙම පෝෂණය වෙනවා සංවර්ධනය වෙනවා එතකොට එහෙම පියුම් පියුමක් අරගත්තොත් ඒ පියුම සමස්ත ජලයෙන් ස්පර්ශ වෙලා තියෙන්නේ. අනේ ජලයෙන් ස්පර්ශ වෙලා තියෙන ආකාරයට මේ තෘතීය අධ්‍යානයේ උපදවාගත් භික්ෂුව ඒ තෘතීය අධ්‍යාන සුවයෙන්, නිපීතිකෝ සුවයෙන් මුළු ශරීරයම ස්පර්ශ කරමින් මුළු ශරීරයම පුරා පැතිර පවත්වා වාසය කරනවා කියන කාරණාව එතකොට මේ කුටදන්ත බමුණට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ තෘතීය අධ්‍යානයට එළඹ වාසය කිරීම අර පෙර කියපු යාගයන්ට වඩා මහත්ඵල මහානිසංසදායි අල්ප උත්සාහයකින් සිදු කළ හැකි අල්ප කටයුතු ඇති යාගයක් හැටියට විස්තර වෙනවා. ඊට පස්සේ හතරවෙනි ධානය සිව්වෙනි ධානය පිළිබඳ විස්තර වෙනවා. ඒ සුඛස්සච පහන සැපයාගේද දුරු කිරීමෙන් දුක්ඛස්සච පහන දුක්ඛයාගේද ප්‍රහාණයෙන් කුබ්බේව පළමුවම සෝමනස්ස දෝමනස්සානං අත්තංගම සෝමනස් දෝමනස් වේදනාගේ දුරු වීමෙන් අදුක්ඛම සුඛං නොදුක්ඛ නොසුව වූ උපේක්ඛා සති පාරිශුද්ධියෙන් උපේක්ෂා සති ඉස්මති කියන දෙකේ පාරිශුද්ධිය ඇති චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති සතරවන ධානයේට එළඹ වාසය කරනවා. එතකොට ඒ සතරවන ධානයේට එළඹ වාසය කරන ඒ භික්ෂුවත් සෝ ඉමමේව කායන් මේ ශාරීරිය පරිසුද්ධයෙන් පිරිසිදු පරියෝධහතේන ප්‍රබාස්වර වූ සිතින් පරිත්වා පතුරුවා නිසින්නෝ හෝති. හොන්නේ වෙයි. නාස්සකින්ච සබ්භාවතෝ කායස්ස ඔහුගේ සම්පූර්ණ ශරීරයේ පරිසුද්ධේන පරියෝදාතේන චේතසා පිරිසුදු ප්‍රභාස්වර සිතින් අප්පුටං කිංචින හෝති ස්පර්ශ නොකරන ලද කිසි තැනක් නොහෝති නොවේ. එතකොට මේ චතුර්ථ ධානයේ පිළිබඳව භාවිත වන උදාහරණයට ගන්නේ සේයසාපි බ්‍රාහ්මණ පුරිසෝ ඕදාතේන වත්තේන සසීසම් පාරුපිත්වානි සින්නවස්ස. බමුණේ අම්සේ පුරුෂයේ සුදු වස්ත්‍රයකින් හිස හිසපටන් වසා පොරවාගෙන සිටින්නේ වේද නාස්සකින්චි සබ්භාවතෝ කායස්ස ඔහුගේ සම්පූර්ණ ශරීරය ඕදාතේන වත්තේන ඒ සුදු වස්ත්‍රයෙන් ස්පර්ශ නොකරන ලද තැනක් නොවන්නේද එතකොට අර හිසේ පටන්ම ඔළුවේ ඉඳලම සුදු වස්ත්‍රයකින් කවුරු හරි කෙනෙක් ඇඟ වහගෙන ඉන්නවා නම් ඒ ශරීරය හැමතැනම වැහිලා ස්පර්ශ නොවෙච්ච තැනක් නැහැ ඒ ආකාරයටම බික්කු භික්ෂුව ඉමමේව කාය මේ ශරීරයේ පරිසුද්ධේන පිරිසිදු පරියෝධාතේන ප්‍රභාස්වර චේතසාසිතින් පරිත්වා පතුරුවා නිසින්නෝ හෝති වැඩහුන්නේ වෙයි නාස්සකින්චි සබ්භාවතෝ කායස පරිසුද්ධේන චේතසා පරියෝධාතේන උන්වහන්සේගේ සම්පූර්ණ ශරීරයේ පිරිසුදු ඒ වගේම ප්‍රභාස්වර සිතින් ස්පර්ශ නොකරන ලද තනක් නොවේ. එතකොට මේ කියන යාගයක්. එතකොට අර යාග පිළිබඳව විස්තර කරගෙන ආපු තැනේදී මේ අවසාන හරියේදී බුදුරජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයම යාගයක් හැටියට පෙන්වලා දෙන්නේ. එතකොට ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය මේ ලෝකයේ ලෝකයේ වෙත ප්‍රධානය කරන ශාන්තිය කොයිතරම් ප්‍රබල වූවක්ද කියන කාරණාව එතකොට ඔබ වහන්සේලාට වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. සමාජය වෙනුවෙන් භෞතිකව යමක් නොකලත් ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය කියලා කියන්නේම තමා විශේෂෙහි ඒ වගේම සමාජයේ විශේෂෙහි අප්‍රමාණ වූ ශාන්තියක් දායාද කරන්නක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒක අර මුලින් කියපු යාගයන්ටත් වඩා උත්තරීතර වූ යාගයක් හැටියට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ චතුර්ථ ධානය උපදවා ගත්තට පස්සේ ධාන උපදවා ගත්තට පස්සේ එතනින් එහාට අභිඥා විශේෂෝ ඥාන සහ විදර්ශනා ඥානය කෙරෙහි යෝගාවචරයාගේ එහෙම නැත්නම් භික්ෂුවගේ සිත යොමු විය යුතුයි. එතකොට අර බුද්ධ කාලීන සමාජයේ සමහර අය හිටියා යෝගාවචරයේ හිටියා අෂ්ට සමාපatti උපදවාගෙන හිටියා ඒ වගේම පංච අභිඥාවන් උපදවාගෙන හිටියා නමුත් ඒ අයට අර විදර්ශනාව පිළිබඳව සහ ආසවක්කේ ඥානය පිළිබඳව අවබෝධයක් තිබ්බේ නැහැ. එතකොට මේ විපස්සනා ඥානය ඒ වගේම මේ ආසවක්කේ ඥානය නිසාම එතකොට බුදුදහම සත්වයාට දුකින් ඈතර වීමේ මාර්ගය පිළිබඳව පෙන්වා දෙන්නට සමත් වෙලා තියෙනවා. එතකොට මේ හතරවෙනි ධානය උපදවා ගත්තට පස්සේ එතනින් එහාට ඥාන දර්ශන කෙරෙහි ඥාන දර්ශන කෙරෙහි ඒ භික්ෂුවගේ සිත යොමු කරන්න පුළුවන්. එතකොට මේ මේක එකපාරක් දෙපාරක් මේ ධානය උපදවා ගත්ත පමණින්ම මේක මේ විදිහට කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අර අටුවාවෙත් කියන්නේ මේ ඒ වගේම විසුද්ධි මාර්ගෙත් ඔබ වහන්සේලා බලන්න මේ විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ ඉද්දිවිද සහ අභිඥා කියලා නිर्देश දෙකක් තියෙනවා. ඒ ඉද්දිවිද සහ අභිඥා නිर्देश දෙක හදාරන්නකොට ඔබ වහන්සේලාට මේ කියන මේ කූටදාත් සූත්‍රයේ මේ ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය පිළිබඳව කරන සාකච්ඡාව නිර්වෘල්ව අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමානුකූලව. එතකොට එහි විස්තර කරලා තියෙනවා කොහොමද මේ කියන කාර්යය સિદ્ધ කරගන්නේ කියලා. එතකොට මේ චතුර්ථ ධානයේ උපදවා ගත්ත පමණින්ම මේ කියන විපස්සනා ඥානය එතකොට අර මේ කියන අභිඥාවන් උපදවා ගැනීම හැකියාවක් හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. සතරෙහි හොඳට පුරුදු කරලා තියෙන ඒ චින්නවසී භාවයට පමුණුවලා තියෙන ඒ කියන්නේ හොඳ භාවිතයක් තියෙන කෙනෙකුට. එහෙම නැත්නම් අෂ්ට සමාපatti උපදවා ගත යුතුයි. ඒ කියන්නේ රූපාවචර ධානය හතර, අරූපාවචර ධානය හතර කියන මේ අෂ්ට සමාපatti උපදවාගෙන නැවත නැවත ප්‍රගුණ කරලා ඒ උපදවා ගන්න සමාධිය 14 ආකාරයකින් ප්‍රගුණ කළ යුතුයි කියලා දැක්වෙනවා. විසුද්ධි මාර්ගය. අටුවාවෙත් ප්‍රකාශ කරන්නේ මේක මේ 14 ආකාරයකට පුරුදු කරන්න ඕනේ කියලා. එතකොට මේ අභිඥා උපදවා ගැනීම සඳහා පඨවි ආපෝ තේජෝ වායෝ නීලපීත ලෝහිත ඕදාත. මෙන්න මේ කියන කසින නිමිති අට පාදක කොටගෙන මේ කියන කසින නිමිති පාදක කොටගෙන යෝගාවචරයේකට අභිඥා උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අෂ්ට සමාපatti උපදවාගෙන 14 ආකාරයකින් චින්න වසී භාවයට ඒ කියන්නේ බොහෝසෙයින් ඒ වසී භාවයට Tamante හසුරුවා ගැනීමට හැකිය ආකාරයටම ප්‍රගුණ කරගත්ත කෙනෙකුට. එතකොට ඒ 14 ආකාරයේ නාමිකව කිව්වොත් කසිනානුලෝමතෝ කසින පටිලෝමතෝ කසිනානුලෝම පටිලෝමතෝ ඥානානුලෝමතෝ ඥාන පටිලෝමතෝ ඥානානුලෝම පටිලෝමතෝ ඥානොක්කාන්තිකතෝ කසිනොක්කාන්තිකතෝ ජානකසිනුක්කාන්තිකතෝ අංග සංකාන්තිතෝ ආරම්මන සංකාන්තිතෝ අංගාරම්මන සංකාන්තිතෝ අංග වවත්තාපනතෝ ආරම්මන වවත්තාපනතෝ කියලා 14 ආකාරයකින් දක්වලා තියෙනවා. එතකොට අර උදාහරණයක් විදිහට පළවෙනි එක පැහැදිලි වෙන කසිනානුලෝමතෝ කියලා කියන්නේ පටවි කසිනියේ ඉඳලා ඕදාත කසිනිය දක්වා පිළිවෙලින්. හත් වතාවක් එහෙම නැත්නම් දහස් වතාවක් ආදී වශයෙන් නැවත නැවත නැවත නැවත සමවැදීම තමයි කසිනානුලෝමතෝ කියලා කියන්නේ. ඒ කියන්නේ එකපාරක් දෙපාරක් මේ කියන ධාන වලට සමවැදිලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නැවත නැවත නැවත නැවත ඒකෙදි සමවැදිලා හොඳට පුරුදු වෙන්න ඕනේ. ඒක අර සාමාන්‍යයෙන් කෙනෙක් යම්කිසි දෙයක් සිද්ධ කරනවා නම් ඒ ඒ දේ නිරත වෙනකොට තමයි ඔහුගේ මේ නිරත වීම වැඩි වෙන්න වැඩි වෙන්න තමයි හොඳම දේ ඔහු තුලින් මතුවෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් තොටගම්ගේ රාහුල ඒ හාමුදුරුව විශිෂ්ට සාහිත්‍ය දරයෙක් හැටියට විවිධ වූ සාහිත්‍යක නිර්මාණ ප්‍රදානය කළා. ඒක උන්වහන්සේ විසින් රචනා කරපු තරුණ කාලයේ රචනා කරපුවට වඩා පරිණත අවදීදී රචනා කරපු සාහිත්‍ය නිර්මාණ වඩා විශිෂ්ට වූ නිර්මාණ හැටියට ඒ සාහිත්‍ය පිටබඳව සාකච්ඡා කරනකොට පෙන්වලා දෙනවා. එතකොට ඒ ආරම්භයට වඩා පරිණත වීමත් එක්ක වඩා නිපුණත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ තමයි යෝගාවචරය තුලත් එහෙමයි මේ කියන ක්‍රියාවලිය තුළ නැවත නැවත නැවත නැවත නිරත වීමේදී නිරත වීමේදී තමයි වඩා ඒ පිළිබඳව තියෙන ප්‍රාගුණ්‍ය සහ මෘදු මොලොක් භාවයේ සුකනම්්‍ය භාවය කියන එක වඩාත් ගොඩ නැගෙන්නේ. ඒ නිසා අර දැන් අපිට හිතෙන්න පුළුවන් එකපාරට මේ ධානා හතර උපදවා ගත්තා. හරි ඊට පස්සේ මේ කියන தත්තට යොමු වෙන්න පුළුවන්ද කියලා. නෑ අර ඊට වඩා මේ පිළිබඳ නිරන්තර භාවිතයක් යෝගාවචරයේකට අවශ්‍ය කරනවා. ඊට පස්සේ දැන් මේ කියන ධාන හතරෙන් පස්සේ විපස්සනා ඥානෙ විදර්ශනා නුවණ කෙරෙහි විදර්ශනා ඥානෙ කෙරෙහි සිත යොමු කළ යුතු වෙනවා සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ ඥාන දර්ශනාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති සෝ ඒ කියන භික්ෂුව එවං චිත්තේ සමාහිතේ මෙසේ සිත එකඟ වූ කල්හි පරිසුද්ධේ පිරිසුදු වූ කල්හි එතකොට පංච නීවරණ ධර්මයන් යටපත් කරලා ධානය උපදවාගෙන ඒ ධානය සිතින් වාසය කරන්නේ පරිසුද්ධේ පිරිසුදු කල්හි පරියෝදාති ප්‍රභාස්වරෝ කල්හි අනංගනේ නිකලෙස් වූ කල්හි විගත වූ පක්ඛිලේසේ රාගාදී උපක්ලේශ පහ වූ කල්හි මුදු භූතේ මොලොක් වූ කල්හි කම්මනීයේ තිතේ කර්මන්නේව සිටි කල්හි. එතකොට කර්මන්නේව ඉන්නවා කියලා කියන්නේ අර සුදුසු තැනට සිත සකස් වෙලා තියෙනවා. ඒ සිත සකස් වෙලා තියෙන කුමක් සඳහාද? මේ ඥාන දර්ශනාය. ඥාන දර්ශනාය එතකොට මේ ඥාන දර්ශනය සඳහා ඒ කියන්නේ විදර්ශනා නුවණ උපදවා ගැනීම සඳහා කම්මනීය පිපේ කර්මන්නේව සිටිකල්හි ආනෙන්ජප්පත්තේ ආනෙන්ජප්පත්තේ කියලා කියන්නේ නිසලව නිශ්චලව සිටිකල්හි. එතකොට අර ආනෙන්ජ කියලා කියන්නේ පංච නීවරණ ධර්මයන්ගෙන් සෙලවිය නැහැ කියන එක. එතකොට පංච නීවරණ ධර්මයන් යටපත් කරලා ධානය උපතවාගෙන ඉන්නේ. ඒ නිසා සිත නිශ්චල බවට ස්ථිර බවට පත් වෙලා තියෙනවා. එසේපත් වූ කල්හි චිත්තං සිත ඥාන දර්ශනාය ඥාන දර්ශනය පිණිස අබිනීහරති සිත යොමු කරනවා අබිනින්නාමේටි සිත නතු කරනවා සෝ ඒවම් පජානාති එසේ සිත නතු කිරීම තුළ සිත යොමු කිරීම තුළ සෝ ඒවම් පජානාති ඔහු මෙසේ දැනගනි අයං කෝමේ කායෝ රූපී මාගේ මේ ශරීරය රූපී රූපවත්ය චතුම් මහා භූතිකෝ සතර මහා භූතයන්ගෙන් හටගත්තකි මාතා පෙට්ටික සම්භවෝ මව්පියන්ගේ සුක්‍රසෝනිතයෙන් නිපන්නති ඕදන පුම්මාස උපචයෝ ඒ වාගේම බත් කොමු පිට්ටු ව්‍යංජන ආදීන් වැඩුණකි අනිච්චුච්ඡාදන පරිමර්දන ભેදන විද්වංශන ධම්මෝ අනිත්‍ය අනිත්‍ය විප අනිත්‍ය බව ඒ වාගේම උච්ඡාදන දුර්ගන්ධ ආදී මේ බැහැර කිරීම සඳහා සුන්දරව්‍ය ආදී ඇඟ ඉලීම පරිමර්දන ඒ වාගේම අංගපසඟ මනාව සකස් කිරීම සඳහා ඇඟ පිරිමැදීම ඒ වාගේම වේදන නිදීම, විද්ධාංසන වෙනසීම කියන ධම්මෝ ආදී ස්වභාව කොට ඇත්තදී. එතකොට මේ ශරීරය අනිත්‍ය වූවා දුක දහරින්න විවිධ දේවල් ගල්වන්න ඕනේ. ඒ වගේම මෞකුස තුල හිටපු කාලේ අර වකුටු වෙලා ඒ හිටපු තත්ත්වයන් මගහරවා ගන්න පිළිමෙදීම් ආදී දේවල් කරන්න ඕනේ. බිඳීමටපත් වෙන වෙනසීමටපත් වෙන ස්වභාවයෙන් ස්වභාවයන්ගෙන් යුක්ත වූවා. ඉදංචපන මේ විඥානං මාගේ මේ විඥානේ එත්ත සිතං මෙහි අසුරු කරන ලද්දේ ඒ වගේම එත් ප්‍රතිබද්ධම් මෙහි බැඳුනේ යයි මෙන්න මේ කියන ආකාරයට කල්පනා කරනු ලබනවා. එතකොට මේ සමන්ගේ ශරීරය පිළිබඳව, කර්ජකාය පිළිබඳව අනිත්‍ය ආදී වූ ඒ ත්‍රිලක්ෂණ ධර්මයන්ගේ අනුසාරයෙන් පැහැදිලි කර ගන්නවා. එහෙම නැත්නම් ඒ ස්වභාවය පිළිබඳව ප්‍රකට කර ගැනීමට යෝගාවචරය කටයුතු කරනවා. උදාහරණයකින් මේ පිළිබඳව පැහැදිලි කරන්නේ සේයතාපි බ්‍රාහ්මණ බමුණ යාම්සේ සුභෝ යහපත් ජාතිමා පිරිසුදු ආකාරයක උපන් අත්තංසෝ අතස් වූ සුපරිකම්මකතෝ මනාව පිරියම් කරන ලද අච්චෝ ඒ වාගේ නිර්මල විප්පසන්නෝ වෙසසින් ප්‍රසන්න අනාවිලෝ නොකැලඹුණු සබ්බාකාර සම්පන්නෝ සියලු ආකාරයන්කින් සමාන්විත වූ වෙලුරියෝ මණි වෙලුරිය වෛදහූර්ය මාණික්කය වෛදහූර්ය මාණික්කය වන්නේද වෛදහූර්ය මාණික්කයක් වන්නේද తත්‍රාස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩු සුත්තං වා තත් එහි නිල් උ නිල් හෝ කහ හෝ සතු හෝ ආයේ පේන්නේ නැතුව ගියාද ඒක නැවත සම්බන්ධ වෙනකන් අපි පොඩ්ඩක් ඉස්සරහට කතා කරගෙන යන් සමහරලාට මේ සිග්නල් පොඩි පොඩි ගැටලු මත වෙනකොට මේ පේන්නේ නැතුව හරි එතන එතකොට අර මේ බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයක් ගැන හර දක්වන මේ වෛදහුර්ය මාණික්‍ය පිළිබඳව. එතකොට මේ වෛදහුර්ය මාණික්‍ය බොහොම ප්‍රසන්න ඒ වාගේම පවිත්‍ර නිර්වුල් වෙච්ච එකක්. එතකොට ඒ තුල නිල් හෝ එහෙම නැත්නම් කහ රතු ඒ වගේම රතු සුදු එහෙම නැත්නම් පඳු පැහැති නූලක් අමුණලා තියෙනවා. තමේනම් චක්කුමා පුරුෂෝ හත්තේ කරිත්තා පච්ච වෙක්කී. එතකොට ඇස් ඇති හොඳට ඇස් පේන පුරුෂයෙක් ඒක තමන්ගේ අතට අරගෙන පරීක්ෂා කරලා නුවණින් කල්පනා කරලා බලනවා. එතකොට නුවණින් පරීක්ෂා කොට බලනකොට ඔහුට පෙනෙන්න පටන් ගන්නවා අයංකෝමනි වෙලුරියෝ මේ කියන වෛද්‍යහුර්ය මාණික්‍ය සුභෝ ඒක යහපත් එකක් ජාතිමා ඒ වගේම පිරිසිදු ආකාරයක ඉපදිච්ච එකක් ඒ වගේම අත්තන්සෝ අතැස්සුවක් සුපරිකම්මකතෝ මම්මාව පිරියම් කරන ලත්තක් ඒ වගේම අච්චෝ ප්‍රසන්න වූවක් නිර්මල වූවක් විප්පසන්නෝ වෙසසින් පහන් වූවක් අනාවිලෝ නොකලඹුණක් සබ්බාකාර සම්පන්නෝ සියලු ආකාරයන්ගෙන් සමන්විත වූවක් යැයි සමන්විත වූවකි తත්‍ර ඉදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩු සුත්තං වා එහි මේ නිල් වූ හෝ කහ වූ හෝ රතු වූ හෝ සුදු වූ හෝ පඳු පැහැ වූ හෝ මේ නූලක් කමනන ලද්දේයයි දනීද එතකොට අර වෛඩ්හෝර්ය මාණික්කයක් ඇතුලේ යම් ආකාරයකට නූලක් කමනලා තියෙනවා නම් ඒ නූල පැහැදිලිව නිර්වෘල්ව දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒක හරි ප්‍රසාරණු විනිවිද දැකීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්නේ ආකාරයට මේ ධාන උපදවාගෙන ධාන වලින් සිත පරිපිරිසුදු භාවයට පත්වෙච්ච අවස්ථාවේදී මේ කියන ඥාන දර්ශනය පිණිස ඥාන දර්ශනය පිණිස ඒ කියන භික්ෂුව සිත යොමු කරනවා සිත නතු කරනවා. එතකොට සිත යොමු කරනකොට සිත නතු කරනකොට මේ ආකාරයට හඳුනා ගන්නවා අයං කෝමේ කායෝ රූපී. මාගේ මේ ශරීරේ රූපවත් වූවා. චතුම් මහා භූතිකෝ සතර මහා භූතයන්ගෙන් හටගත් එකක්. මාතා පෙට්ටික සම්භවෝ මව්පියන්ගේ සුක්තසෝනිතයෙන් නිපන්නා. ඕදන කුමා සෝපචයෝ බත් ව්‍යංජන පිට්ටු ඒ ආදී ආහාරයෙන් වැඩිච්ච එකක්. අනිච්ච ස්වභාවයෙන් යුක්ත වෙච්ච එකක්. පිරි මැදීන් කළ උච්ඡාදන සුන්දර ද්‍රව්‍ය ආදී ගැල්විය යුතු එකක්. ඒ වගේම පිරිමැදිය යුතු එකක්, බින්දීමටපත් වෙන එකක්, වෙනසීමටපත් වෙන ස්වභාවයෙන් යුක්ත එකක් කියන යුක්ත වූවා ඉදන්ත මේ පන විඥානං මේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ ශරීරය තුළ මේ විඥාණය ඇලුනේය එහෙම නැත්නම් බැඳුනේ යයි කියන මේ කියන අවබෝධයට එනවා. එතකොට මේ විඥාණය රූපයත් එක්ක බැඳිලා තියෙනවා මේ රූපය එතකොට අර අනිත්‍ය ආදී වූ ස්වභාවයන්ට නතු වෙච්ච එකක් කියන එක පිළිබඳව මේ විදර්ශනා ඥානය උපදවා ගැනීම පෙර කියන ලද යාගයන්ට වඩා වඩාත් මහත්ඵල වූ වඩාත් මහත් ආනිසංස දායක වූ යාගයක් හැටියට විස්තර කරලා දෙනවා. එතකොට දැන් යාගයේ පිළිබඳව විස්තර කරගෙන එනකොට දැන් යාග ක්‍රම මේනකොට යාග ක්‍රම 10ක් බුදුහාමුදුරුව විස්තර කරලා ඉවරයි. කෝට්ටදන්ත බමුණාට. මුලින්ම පැහැදිලි කරලා දුන්නේ අර මේ අර සොලස් පිළිකරකින් යුක්ත වෙච්ච ත්‍රිවිධ යාග සම්පත්තිය පිළිබඳව පළමුව විස්තර කළා. දෙවනුව පෙන්වා දුන්න ඊටත් වඩා උත්කෘෂ්ටයි කියලා අර සිල්වත් කුලපරපුර හේදෙන සිල්වත් ප්‍රවිද්දන් උදෙසා දිනපතා දෙන ලබන දානීය පූජා කිරීම ඒ වගේම දෙවනුව බුදුහාමුදුරුව පෙන්වා දුන්න යාග ක්‍රමය සිවුදිකින් වඩින භික්ෂු සංඝයා උදෙසා විහාරයක් කරවීම හතරවෙනි යාගයේ හැටියට තෙරුවන් සරණ යෑම පස්වෙනි යාගයේ හැටියට මේ පංචශීලයේ ආරක්ෂා කිරීම පස්වෙනි වැළකීම ඒ වගේම 6 වෙනි යාගයේ හැටියට ප්‍රථම අධ්‍යානය උපදවා ගැනීම, 7 වෙනි යාගයේ හැටියට ද්විතීයි අධ්‍යානය උපදවා ගැනීම, 8 වෙනි යාගයේ හැටියට තෘතීයි අධ්‍යානය උපදවා ගැනීම, 9 වෙනි යාගයේ හැටියට චතුර්ථ අධ්‍යානය උපදවා ගැනීම, දැන් 10 වෙනි යාගයේ හැටියට ඥාන දර්ශනය. එතකොට මේ ඥාන දර්ශනය පිණිස සිත යොමු කිරීම, ඒ කියන්නේ ඥාන දර්ශනින් යුක්ත වීම 10 වෙනි යාගයේ හැටියට විස්තර කරලා තියෙනවා. එතකොට තව යාග ක්‍රම හතක් ඉදිරියට විස්තර වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව තව යාගකම හතක් ඉදිරියට විස්තර කරලා එතනින් ඊට පස්සේ නිමාවටපත් වෙනවා. මේ කියන විදිහට මේ ඥාන දර්ශනය උපදවා ගත්තට පස්සේ ඊළඟට යමු වෙනවා මේ මනෝමය ඉද්ධානය. මනෝමය ඉද්ධානය උපදවා ගැනීම සඳහා භික්ෂුවගේ සිත යොමු වෙනවා. සෝ ඒවං සමාහිතේ චිත්තේ. එතකොට මේ කියන தത്വයට විදර්ශනා ඥානයත් උපදවාගෙන ඒ දක්වා සිත සමාධිගත වුණාට පස්සේ සිත එකඟ වූ කල්හි පරිසුද්ධේ පිරිසුදු වූ කල්හි පරියෝදාතේ ප්‍රභාස්වර වූ කල්හි අනංගනේ කෙලස් නිකලස් වූ කල්හි විගතෝ පක්ඛලේසේ පහව රාගාදී උපක්ලේශ ඇති කල්හි මුදු භූතේ මුදු වෙන වූ කල්හි එතකොට මේ මෘදු වීම කියලා කියන්නේ අර නැවත නැවත නැවත නැවත ඒ තුල නිරත වීමේදී මෘදු භාවයට පත් වෙනවා එතකොට මුදු භූතේ කම්මනීය කර්මන්නේ භාවයට ඒ කියන්නේ අර ඊළඟ தත්ත්වයේ උපදවා ගැනීම සුසුවාකාරයටපත් වුණාට පස්සේ මනෝමයං කායං අබිනිම්මානාය චිත්තං අබිනීහරති මනෝමය ශරීරයක් ලැබීම සඳහා සිත යොමු කරනවා සිත නතු කරනවා සෝ ඉමම්හා කායා ඔහු මේ ශරීරයෙන් අඤ්ඤං කායං අබිනිම්මිනාති මේ ශරීරයෙන් අන්‍ය වූ ශරීරයක් රූපින් රූපවත් වූ මනෝමයං මනෝමය වූ සබ්බංග පච්ඡංගින් සියලු අංගපසංගින් යුත් ඒ වාගේම අහිනේන්ද්‍රයන් විකල්න වූ ඉඳුරංගෙන් යුක්ත වූ අඤ්ඤං කායං අබිනිම්මිනාති වෙනත් වූ ශරීරයක් මවනවා. එතකොට මනෝමය ශරීරයක් මව මෙවීමේ හැකියාව මේ කියන යෝගාවචරයා ඊළඟට තමන් සතු කරගන්න. ඒ සඳහා උදාහරණයක් බුදුහාමුදුරුවෝ දක්වනවා සේයතාපි බ්‍රාහ්මණ උදාහරණ දෙකක් මෙහිදී කීපයක් දැක්වෙනවා මේ සේයතාපි බ්‍රාහ්මණ බමුණ යම්සේ පුරිසෝ පුරුෂේ මුංජම්හා මුදු තනගසකින් ඊස් ඊස්සිකං පවාහෙය තනබඩය උදුරා දමන්නේද තස්ස ඒව මස්ස ඔහුට මේ අදහස වන්නේය අයං මුංජෝ මේ මුදු තනගසය අයං ඊසිකං මේ තනබඩේ අඤ්ඤෝ මුංජෝ තනගස එකකී අඤ්ඤා ඊසිකා තනබඩේ එකකී මුංජම් හාත්වේව තනගසින්ම ඊසිකා පවාල්හාති තනබඩේ උදුරා දමන ලදයි ඒතර තනගහකර ගොබෙන් අපිට උගලන ගන්න පුළුවන්කම තියෙනවා සමහර තන වර්ග තියෙනවා ඒවයින් අර ගොබෙන් උදුරලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට මේ ගොබේ උදුරලා බලන තනගහ එකක් ගොබේ එකක් ගහෙන් ගොබේ උදුරලා ගත්තා කියලා. ඒ වගේම සියයතාපි වන බ්‍රාහ්මණ බමුණේ අංශයේ පුරුෂෝ පුරුෂේ අසින් කඩුවක් කෝසියා පවාහිය පොකුවෙන් පිටතට ගන්නේ නම් බහැර කරන්නේ නම් පස්සේ ඊවමත්ත ඔහුට මෙබඳු අදහසක් වන්නේය අයං අසි මේ කඩුවය අයං කෝසි මේ කොපුවය. අඤ්ඤෝ අසි කඩුව එකකි අඤ්ඤෝ කෝසි කොපුව එකකි. කෝසියාත්වේව කොපුවෙන්ම අසි පවල් හෝ කඩුව බැහැර කරන ලද්දේ යයි. සේයතාවාපන බ්‍රාහ්මණ බමුණ යම්සේ පුරිසෝ පුරුෂේ අහිං සර්පේකු කරන්දා උද්දරෙය සැවෙන් උදුරන්නේ නම් තස්ස ඒවමස්ස හුට මෙබඳු අදහසක් වන්නේය අයන් අහි මේ සර්පයාය අයං කරණ්ඩෝ මේ සැවය අඤ්ඤෝ අහි සර්පයා එකකී අඤ්ඤෝ කරණ්ඩෝ සැවය තවකකි කරණ්ඩාත්වේව සැවයෙන්ම අහි උබ්බතෝ සර්පයා උදුරා දමන ලදී යයි මෙබඳු අදහසක් වන්නේ එතකොට උදාහරණ තුනක් මෙතනදී පාවිච්චි කරන අර මනෝමය කායක් මැවීම සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න. පළවෙනි එක අර තන ගසකින් ගොබේ උදුරා දැමීම, දෙවෙනි එක කඩුවක් කොපුවකින් වෙන්කොට ගැනීම ඒ වගේම තුන්වෙනි එක සර්පයෙකු සැවයෙන් වෙන්කොට ගැනීම කියන මේ කියන උදාහරණ තුන පෙන්වලා දෙනවා. එතකොට මේ දෙක වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාව පිළිබඳව පෙන්වනවා. එතකොට මේ කියන ආකාරයට අර සිත කර්මන්නේ තත්වයටපත් වුණාට පස්සේ නිසලභාවයටපත් වුණාට පස්සේ මනෝමය ශරීරයක් මව වාසය කිරීම කියලා කියන එක අර පෙර කියපු යාගවලටත් වඩා උත්තරීතර වූ යාගයක් හැටියට විස්තර කරලා දෙනවා. එතකොට අර පෙර කියපු යාගයන්ටත් වඩා උතුම් වූ යාගයක්. ඒකට විදර්ශනා ඥානය උපදවාගත විදර්ශනාවට යොමු වුණා. ඊට පස්සේ මනෝමය මනෝමය ශරීර මෙවීමේ හැකියාව ඇති කර ගන්නවා. මොන එතනින් එහාට පස්සේ මේ ඉද්දිවිද දිබ්බසෝත චේතෝපරිය පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කෝ කියන මෙන්න මේ කියන ඥාන පහෙන් පංච අභිඥාවන් පිළිබඳව විස්තර වෙනවා. මේ පංචවිඥාවන් උපදවා ගැනීම සම්බන්ධයෙන් අර මම කියපු විසුද්ධි මාර්ගයේ ඒ නිर्देश දෙක අධ්‍යයනය කිරීමෙන් ඔබ වහන්සේලාට වඩාත් නිර්වෘල් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ කියන මනෝමය ශරීරය උපදවා ගැනීමෙන් පස්සේ ඉද්දිවිද නුවණ, ඉද්දිවිද ඥානය කරා irdi දැක්වීම, irdi ප්‍රාතිහාර්ය මේ හැකියාව පිළිබඳව ඒ නුවණ උපදවා ගැනීම සඳහා සිත යොමු වෙනවා. එතකොට කම්මනීය තිතේ සිට කර්මාන්‍ය භාවයටපත් වුණාට පස්සේ ඉද්දිවිදාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති. irdiviද ඥානෙ උපදවා ගැනීමට සිත යොමු කරනවා සිත නතු කරනවා. සෝ අනේක විහිතං ඉද්දිවිදං පච්චන බෝධි. හෙතෙන්න නන්දදරුම irdiviද පච්චන බෝධි irdiviද පිළිබඳව තමන්ගේ ඒ වසංගය තුළ පවත්වනවා. ඒකෝපි හුත්වා බහුදා හෝති ප්‍රകൃතියෙන් එකකුව වී එකකුව සිට බහුදා හෝති බොහෝ දෙනෙකු වේ ඒ කියන්නේ තමන් ප්‍රകൃතියෙන් එකෙක්ව ඉඳගෙන බොහෝ කෙනෙක්ව බොහෝ දෙනෙක්ව මවන්න පුළුවන්කම තියෙනවා බොහෝ දෙනෙක් කරන්න පුළුවන් ඒකෝපි හුත්වා බහුදා හෝති ඒ වගේම බහුදාපි හුත්වා බොහෝ වේදරුන් වී අර මැවීමෙන් එතකොට ප්‍රകൃතියෙන් ඒකෝ හෝති එකෙකු වෙයි ආවිභාවං තිරෝභාවං ආවිභාවං කියන්නේ ප්‍රකට වීම තෙමේ සිටීම කරනවා තිරෝභාවං සැඟවී යෑම කරනවා ඒ වගේම තිරෝකුණ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං බිත්තියෙන් පිටතට ප්‍රාකාරයෙන් පිටතට පර්වතයෙන් පිටතට ඒ හරහා අසජ්ජමානෝ ගච්ඡති නොගැටෙමින් ගමන් කරනවා සියයතාපි ආකාශේ අහසෙහි ගමන් කරන්නාක් මෙන් ප්‍රාකාරයන්ගෙන් බිත්ති වලින් පර්වත වලින් පිටතට නොගැටී ඒ හරහා ගමන් කිරීමේ හැකියාව ඇති කරගන්න. ඒ වගේම පතවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරෝති සෙය්‍යතාපි උදකේ. ජලෙහි කිමිදෙන්නාක් මෙන් මහ පොළොවේහි කිමිදීමද මතුවීමද කරෝති කරයි. උදකේති අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යතාපි පතවියා. පොළොවේහි ගමන් කරන්නාක් මෙන් දියෙහි නොගිලී ගමන් කිරීමද කෙරේ. ආකාශේපි පල්ලංකේන කමති සෙය්‍යතාපි පක්කිස්සකුණෝ පියාපත්තේ කුරුල්ලෙක් මෙන් අහසෙහි පළඟින් ගමන් කිරීමද කෙරේ. ඉමේපි චන්දනසුරියේ එවම් මහිද්දිකේ එවම් මහානුභාවයේ පාරිණා පරාමසති පරිණාජ්ජති. මෙබඳු මහා තීර්ධය ඇති මහත් ආනුභාව ඇති ඉරසඳ දෙදෙනා අතින් ඇල්ලීම පිරිමැදීමද කෙරේ. යාව බ්‍රහ්ම ලෝකාපි බ්‍රහ්ම ලෝකයේදී කායේන වසංවත්තදී ශරීරයෙන් වසංග බව පවත්වයි. එතකොට මෙන්න මේ කියන හැකියාවන්. එතකොට මේ අහසේ ගමන් කිරීම, ඒ වගේම දියෙහි දිය මත ගමන් කිරීම, ඒ වගේම ප්‍රවෘත්ති ආකාරාදීන් මතින් ගමන් කිරීම, පෙනී සිටීම, නොපෙනී සිටීම, බොහෝ දෙනෙක් මෙවීම, ඒ බොහෝ දෙනෙක්ම එක්කෙනෙක් වීම ආදී මේ වගේ දේවල් 이르දි විද හැකියාවන් දැකීමේ හැකියාවක් මේ කියන தත්ත්වය තුළ ඇති කර ගන්නවා. එතකොට ඒ සඳහා උදාහරණයක් බුදුන් වහන්සේ එතකොට දක්වනවා. මේ හැම එකටම උපමා දක්වා තිබීම විශේෂ කාරණාවක්. එතකොට මේ බමුණට පෙන්වා දෙනවා කුම්භකාරෝ දක්කෝ කුම්භකාරෝවා කුම්භකාරාන්තේ වාසීවා දක්ෂ කුඹල්කරුවෙක් එහෙම නැත්නම් කුඹල්කාර අතවැසියෙක් සුපරිකම්ම කතාවේ මත්තිකායේ මනාව පිරියම් කරන ලද මැටි පිටක එතකොට මේ මැටි හොඳට අනලා පදම් කරලා පිරිසුදු කරලා අයින් කළ යුතු දේවල් තිරුණා ඒව අයින් කළා මැටි පිට හොඳට පිරියම් කරලා සකස් කරගත්තට පස්සේ යම් යදේව වාජන විකතින් ආකංකේය යම් යම් වාජන විකෘතියගෙන නැත්නම් වාජනයක් සැකසීමට කැමැතිවන්නේද සංතදේව කරෙය අබිනිප්පාදෙය ඒ ඒ වාජනයම කරන්නේය වෙසසින් එනත අලුතින් නිපදවන්නේ සේයතාවාපන මහරජ දක්වෝ දන්තකාරෝ තව උදාහරණයක් දක්වනවා දන්තකාරෝ අර දල් දල ආදී ගෙන ඇද්දල ආදී දේවල් වලින් විවිධ දේවල් නිෂ්පාදනය කරන විවිධ උපකරණ සකස් කරන්නෙක් හෝ එහෙම නැත්නම් ඒ අතවැසියෙක් හෝ සුපරිකම්ම කතස්මින් දන්තස්මින් මනාව පිරියම් කරන ලද දලයකින් යඤ්‍යදේව දන්ත විකතින් ආකංකේ යම් යම් වූ ඒ දලමුවා භාජනයක් එහෙම නැත්නම් යමක් සකස් කරන්නට කැමති නම් තන්තදේව කරෙහි අබිනිප්පාදෙය. එම සකස් කරන්නේ නිපදවන්නේද. සේයදාවි මහරජ දක්කෝ සුවන්නකාර උදාහරණ තව උදාහරණ තුනක් දක්වනවා මේකේ. දක්ෂ රන්කරුවෙක් එහෙම නැත්නම් රන්කරු අතවැසියෙක් මනාව පෙරියම් කරන ලද රත්රන් වලින් යම් යම් රන් ආභරණයක් සකස් කිරීමට කැමති වන්නේ නම් ඒ ඒ රන් ආභරණය සකස් කරන්නේද නිපදවන්නේද මෙන්න මේ කියන ආකාරයට එතකොට ඒ පිළිබඳව මනා ප්‍රාගුණ්‍යයක් ඇති පුද්ගලයෙකුට තමන් විසින් භාවිත කරන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන විශිෂ්ට යමක් නිපදවීමේ හැකියාවක් තියෙනවා ඒ ආකාරයටම මේ ඉද්දිවිද කියන ඥානය නෝන උපදවාගත් යෝගාවචරයාට නන්වදත්තම ඉර්ධි ප්‍රතිහාරයන් පෑමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන ඉර්ධිවිද ඥානය උපදවා ගැනීම පෙර කියපු අර යාගයන්ටත් වඩා මහත්ඵල මහානිසංස ඇති යාගයක් හැටියට බුදුරජාණන් වහන්සේ කූටදන්ත බමුණාට විස්තර කරලා දෙනවා. ඊට පස්සේ දිබ්බ දිබ්බසෝත ඥානය. ඊළඟට දිබ්බ සෝත ඥානයේ දිවස් උපදවා ගැනීම. ඒතකොට දිව කන් ලබා ගන්නවා. එතකොට මේ විදිහට හිත සමාධිගත වුණාට පස්සේ කර්මාන්‍ය භාවයටපත් වුණාට පස්සේ දිබ්බාය සෝතජාතුයා චිත්තං අබිනීහරති අබිනින්නාමේති. දිව්‍යමය සෝත ධාතුව. ඒ කියන්නේ දිව කන සම්බන්ධ වූ ඥානය උපදවා ගැනීමට සිත යොමු කරනවා සිත නතු කරනවා. එතකොට ඒ දිව්‍ය දිව්‍යමය වූ කන උපදවා ගැනීමේ නුවණ ඇති කර ගැනීම සඳහා සෝ දිබ්බාය සෝතජාතිය විසුද්ධාය පිරිසිදු අතික්කන්ත මානසිකාය මිනිස්්‍යමය වූ කන ඇසීමේ හැකියාව ඉක්මවා සිටි දිබ්බාය සෝතජාතිව දිව්‍යමය සෝත ධාතුවෙන් දිව්‍යමය වූද දිබ්බේච මානුසේච්ච දිව්‍යමය වූද මානුෂමය වූද යේ দূරේ යේ සම්තිකේච්ච දුර වූද ළඟ ඇත්තා වූද උබෝ සාද්දේ සුණාති ශබ්ද දෙආකාර ශබ්ද ශ්‍රවණය කරයි. එතකොට දෙවියන් පිළිබඳ වූ, මිනිස්යන් පිළිබඳ වූ, දුර ඇත්තා වූ, ළඟ ඇත්තා වූ ශබ්දයන් ශ්‍රවණය කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට අර අර්ථ සමාපatti උපදවාගෙන මේ කියන මේ විශේෂ ඥාන දර්ශන උපදවා ගැනීමට යොමු විය යුතුයි කියලා කියන්නේ එතකොට මේ වඩාත් භාවිත කරලා සිත ප්‍රගුණ කරලා මේ ඥාන දර්ශන වලට එළඹිය යුත්තේ දැන් සාමාන්‍ය කෙනෙකුට මේ කියන தත්වයන් දරා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට සමහර කෙනෙක්ට ඒ ශ්‍රවණය කරන හඬ අනුව බියක් ඇති ගැනීමක් පවා ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් අර හොඳට හිත භාවිත කරලා ප්‍රගුණ කරලා දෙනකොට ඒ හිතේ ඇතිවෙන චකිතය වීම කියන එක ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අපේ සාමාන්‍ය ඇසට අපේ කනට ගෝචර නොවන සියුම් වූ එහෙම නැත්නම් ගොරෝසු හෝ ඕනෑම හඬක් දුර ළඟ ඇත්තා වූ හඬක් ශ්‍රවණය කිරීමේ හැකියාවක් ඒ ඥාන දර්ශනීය ප්‍රමාණයට අනුරූපීව උපදවා ගැනීමේ හැකියාවක් සල්සා ගැනීමේ හැකියාවක් මේ කියන යෝගාවචරයට ඇති වෙනවා. එතකොට එය පැහැදිලි කරලා දෙන බුදුහාමුදුරුවෝ නිදර්ශනයක් පාවිච්චි කරනවා අද්දාන මග්ග පටිපන්නෝ පුරිසෝ අදන් මගට දිගු මගට පිටපන් පුරුෂයෙක් යම්සේ වන්නේද හෙතෙම සුනෙය බේරී සද්දං බෙරහඬ. එහෙම නැත්නම් මුදින්ග සද්දම් පනා බෙරහඬ. ඒ වගේම සංක පනව දින්දිම සද්දම්පි. ඒ වගේම සක්හඬ පනා බෙරහඬ ගැට බෙරහඬ ආදී දේවල් ශ්‍රවණය කරනවද හඬ ශ්‍රවණය කරනවද තස්ස ඒව මස ඔහුට මෙබඳු අදහසක් වන්නේ බේරි සද්දෝ ඉදිරි මේ බෙරහඬකි මුදින්ග සද්දෝ ඒ වගේම මේ මිහිඟු බෙර හඬකි, ඒ වාගේම සංක, සක් බෙර හඬකි, පනව, පනා බෙර හඬකි, දින්දිම, ඒ වාගේම ගැට බෙර හඬකි යැයි අදහසක් වන්නේද? ඒව මේවකෝ මහරජ බික්කු. ඒ ආකාරයටම වික්ෂු අර අර කියන අර හඬ පිළිබඳව ප්‍රාමාණික කෙනා ඒ වාද්‍ය භාණ්ඩ භාණ්ඩයන්ගෙන් නිකුත් වෙන හඬ පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් තියෙන කෙනා ඒ වාදනය වෙන වාද්‍ය භාණ්ඩයේ හඬ අනුසාරයෙන් මේ මේ හඬ කියලා හඳුනගන්නවා වගේ මේ කියන ඒතකොට යෝගාවචරයට දිව්‍යමය සෝත ධාතුව උපදවා ගැනීම තුලින් දොර ඇත්තා වූ ළඟ ඇත්තා වූ දිව්‍යමය වූ මාර්ගසමය වූ හඬ ශ්‍රවණය කිරීමේ හැකියාවක් සැලසෙනවා. එතකොට මේ දිවස් මේ දිවකන් උපදවා ගැනීම දිබ්බසෝත ඥානය ඇති කර ගැනීම පෙර කියපු යාගයන්ට වඩා උත්කෘෂ්ට වූ යාගයක් හැටියට විස්තර වෙනවා. ඊළඟට චේතෝපරිය ඥානය. චේතෝපරිය ඥානය විස්තර වෙනවා. එතකොට සිත පිරිසුදු භාවයටපත් වුණාට පස්සේ මේ චේතෝපරිය ඥානය උපදවා ගැනීම සඳහා ඒ කියන්නේ අන් අයගේ සිද්ධාන ගැනීම නුවණ ඇති කර ගැනීම සඳහා චිත්තං අබිනීහරති සිත යොමු කරනම අබිනින්නාමේති සිත නතු කරනවා සෝ පරසත්තානං සෝ uh, හෙතම අන් සත්‍යයන්ගේ පරපොග්ගලානං අන් පුද්ගලයන්ගේ සිත චේතසා සිය සිතින් පරිච්ඡ පිරිසිඳ පජානාති දන් එතකොට ඔන්න සිත පිළිබඳව දැනගන්න ආකාර කිහිපයක් විස්තර වෙනවා සරාගං වා චිත්තං රාග සහිත සිතක් සරාගං චිත්තන්ති පජානාති රාග සහිත සිතක් කියලා දැනගන්න. ඒ වගේම වීතරාගං චිත්තං විරාගී සිත විරාගී සිතක් හැටියට දැනගන්නවා. සදෝසං දෝෂ සහිත, ද්වේෂය සහිත සිත, ද්වේෂය සහිත සිතක් කියලා දැනගන්නවා. විිත දෝසං, විිත දෝෂ. සිත පහ වූ ද්වේෂ ඇති සිත, පහ වූ ද්වේෂය ඇති සිතක් හැටියට හඳුනා ගන්නවා. සමෝහං, මෝහ සහිත සිත, මෝහ සහිත සිතක්. විිත මෝහං, පහ වූ මෝහය ඇති සිත, පහ වූ මෝහය ඇති සිතක්. සංකීත්තං, ඒ වගේම හැකිලිච්ච සිත. හැකිලිච්ච සිතක් හැටියට විචිත්තං, විසිරිච්ච සිත, විසිරිච්ච සිතක් හැටියට මහග්ගතං, මහග්ගත සිත ඒ වගේම අමහග්ගතං අමහග්ගත සිත ඒ වගේම සවුත්තරං සවුත්තර සිත අනුත්තරං අනුත්තර සිත සමාහිතං සමාහිත වූ සිත අස්තමාහිතං අසමාහිත වූ සිත විමුක්තං මිදුණු සිත අවිමුත්තං නොමිදුණු සිත මෙන්න මේ කියන ආකාරයේ සිත් අවිමුත්තං චිත්තං පජානාති අවිමුක්ත සිතක් ඇයි දනි. එතකොට අර ඇති වෙන්න පුළුවන් රාග ద్వේෂ මෝහ ආදී වශයෙන් පුද්ගලයා තුළ පවතින්න පුළුවන් සිත් පිළිබඳව ඒ ඒ ආකාරයට සිතේ ස්වභාවය අනුව හඳුනා ගැනීමේ හැකියාවක් ඇති කර ගන්නවා. ඒ සඳහා උදාහරණ පෙන්වා දෙනවා. ඉත්තිවා පුරිසෝවා දහරෝ යුවා දහර වූ එහෙම නැත්නම් තරුණ වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මණ්ඩන ජාතිකෝ එතකොට සැරසෙන සැරසෙනු කැමැති ආදා සේවා කණ්ණාඩියක හෝ පරිශුද්ධ ආදාසේවා පරියෝදාතේ මේ පිරිසුදු කණ්ණාඩියක එහෙම නැත්නම් අච්චේ උඩකපත්තේ නොකලබුණු දියබඳුනක හෝ සකේ මුඛ නිමිත්තම් පච්ච වෙක්කමානෝ සතිය මුඛ නිමිත්ත මුහුණේ නිමිත්ත එහෙම නැත්නම් ඡායාව බලන්නේ සකනිකං වා සකනිකාන්ති ඥානෙය ඔය තල කැලල්ල ආදී කුරුලෑ කැලල්ල ආදීන් යුක්ත වෙච්ච ස්ථානයේ සකනිකං කැලල්ල සහිතුවක් යයි දැනගන්නේද අකනිකං සැල රහිතෝතන අකනිකං ඥානීය. සැල රහිතෝතනක් කියලා දැනගන්නේද මෙන්න මේ කියන ආකාරයට චේතෝපරිය ඥානයට සිත යොමු කරලා ඒ තුලින් පරසත්තානං සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ සිතුවිලි සිය සිතින් පිරිසිඳ දැනගන්නවා. එතකොට ඒ චේතෝපරිය ඥානය උපදවා ගැනීම මේ පෙර කියපු යාගයන්ට වඩා උත්තරීතර උත්කෘෂ්ට යාග ක්‍රමයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙරවිසෝ කඳ පිළිවෙල පිළිබඳ දැනගන්නා නුවණ උපදවා ගැනීමට සිත යොමු කරලා ඒ ඥානය උපදවාගෙන අනේක විහිිතම් පුබ්බේ නිවාසං අනුස්සරති නන්වදෑරුම් වූ පෙරවිසෝ කඳ පිළිවෙල සිහි කරනවා. අපි මේක බ්‍රහ්මජාල සූත්‍රයේදීත් අපිට හමු වුණා. එතකොට ඔහු කල්පනා කරනවා අමුත්‍රාසින් අහවල් තැන හිටියා. ඒවන් නාමෝ මෙබඳු නම් නැත්තෙන් වූ වෙමි. එවං ගොත්තෝ මෙබඳු ගෝත්‍රයත්ෙන් වූ වෙමි එවං වන්නෝ මෙබඳු වර්ණයත්ෙන් වූ වෙමි එවං ආහාරෝ මෙබඳු ආහාරයත්ෙන් වූ වෙමි එවං සුඛ දුක්ඛ පරිසංවේදී මෙබඳු සැප දුක් විඳින්නෙන් වූ වෙමි ඒවමායු පරියන්තෝ මෙසේ ආයු කෙලවර කොට ඇත්තෙක් වූ වෙමි සෝ තතෝචුතෝ ඒ මමෙන් චුතෝ වේ අමුත්‍ර උදපාදීන් අහවල් තන උපන්නේමි තතරාපාසින් එහිද එවන් නාමෝ මෙබඳු නම් ඇත්තෙන් වූ වෙමි මෙබඳු ගෝත්‍රයත්තෙන් වූ වෙමි මෙබඳු වර්ණයත්තෙන් ආහාරයත්තෙන් සැප දුක් විඳින්නේ ආයුෂ කෙලවර කොට ඇත්තේ ඌෙමි සෝ තතෝ චුතෝ ඉදූප්පන්නෝ ඒ මම එයින් චුතෝයෙන් මෙහි උපන්නේ යයි මේ ඒකාම්පි જાතින් જાති එකක් දෙකක් ආදී වශයෙන් සංවට්ටි විවට්ට කල්ප ගන්නක් පුරාවටම සිහි කරනවා මේ ආකාරයට ඉතිසාකාරා නම්ගොත් ආදී පැහැසටහන් ආදී ආකාර සහිත සෞද්දේශා නම්ගොත් ආදී උදසීම් සහිත නන්වැදෑරුම් පෙරවිසෝ කඳපිලිවෙල අනුස්සරති සිහි කරනවා. එතකොට මේ పూర్වේ නිවාසානුස්සති ඥානය පිළිබඳව උපදවා ගැනීම පිළිබඳව බුදුහාමුදුරේ නිදර්ශනයක් ගැන හර දක්වනවා ඊළඟට පුරිසෝ සකම්හාගාම අඤ්ඤංගාමං ගච්ඡේය. යම් පුරුෂයෙක් සිය ගමින් වෙනත් ගමකට යන්නේද? සම්හාපි අඤ්ඤ ගාම අඤ්ඤං ගාමං ගච්ඡේ. ඒ ගමින් වෙනත් ගමකට යන්නේද? සෝ තම්හා ගාමා සකං ඒව ගාමං පච්චා ගච්ඡේය. ඔව් ඒ ගමින් නැවත සිය ගමට පැමිණෙන්නේද? පැමිණෙන්නේ නම් තස්ස ඒව මස හොරු මෙම දු අදහසක් වන්නේ. අහංකෝ සකම්හා ගාමා අමුං ගාමං අගච්චි. මම සිය ගමින් අහවල් ගමට ගියෙමි. එහිද එවං අට්ටාසින් මෙසේ සිටියෙමි එවං නිසීදින් මෙසේ හොන්නෙමි එවං අභාසින් මෙසේ කතා කළෙමි එවං තුන්නියාවසින් මෙසේ නිහඬව සිටියෙමි සම්හාපි ගාම අමුං ගාමං අගච්චි ඒ ගමින් අහවල් ගමට ගියෙමි එහි මේ ආකාරයට හිටිමි කියලා ආදී වශයෙන් ඒ අර තමන් ඒ ගමින් ගමට ගිහිල්ලා හිටපු ආකාරය කටයුතු කරපු ආකාරය පිළිබඳව මෙනෙහි කරනවා වගේ මේ කියන పూర్ව නිවාසානුස්සති ඥානය උපදවාගත්ත කෙනාට ඒ අනුසාරයෙන් නන්වදෑරුම් වූ පෙරවිසෝ කඳ පිළිවෙල පිළිබඳව විමසා බලීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ කියන යාගයක් පෙරකී යාගයන්ට වඩා උත්තරීතර වූ යාගයක් හැටියට පෙන්වා දෙනවා. එතකොට තව යාග ක්‍රම දෙකක් විස්තර වෙනවා. දිබ්බ චක්කු උපදව ගන්නවා. එතකොට මේ දිවස චතුූපපාත සත්‍යයන්ගේ චුති උප්පත්තිය පිළිබඳව දැන ගැනීම නුවණ. චතුූපපාත ඥානාය චිත්තං අභිනීහරති. චතුූපපාත ඥානයේ පිණිස සිත යොමු කරනවා. එතකොට මේ චතුූපපාත ඥානයේ කෙරෙහි සිත යොමු කරලා දිග්ගේන චක්කුණා දිවසින් විසුද්ධේන අතික්කන්ත මානසිකේන පිරිසිදු වූ මිනිස් ඇස ඉක්මවා සිටියා වූ දිබ්බේන චක්ුණා. දිවසින් චවමානයේ උපජ්ජමානයේ චුතවන්නා වූ උපදින්නා වූ හීනේ හීන වූ පනීතේ ප්‍රනීත වූ සුවන්නේ සුවර්ණ වූ දුබ්බන්නේ දුර්වර්ණ වූ සුගතේ සුගතිගත වූ දුග්ගතේ දුගතිගත වූ යථා කම්මෝපගේ සත්‍යේ කර්මානුරූපීව පැමිණි සත්‍යයන් පිළිබඳව දිවසින් දකින්න. එමේවත්ත බොන්තෝ සත්තා කාය දුස්චරිතයෙන් සමන්නාගතුනේ බවත් සත්වෝ කාය දුස්චරිතයෙන් සමන්විත වූවාහිය වති දුස්චරිතයෙන් සමන්විත වූවාහිය මනෝ දුස්චරිතයෙන් සමන්විත වූවාහිය ආර්යන්ත උපවාද කළාහිය මිත්‍යා දිට්ඨිකා මිත්‍යා දෘෂ්ටියත්තාහිය මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් කොට ගත්තෝය ඔවුන් කය බිඳීමෙන් මරණින් මතු දුගතිය විනිපාතෝ නිරේහි උපන්නාහුය ආදී වශයෙන් ඒ දුගතිය පිළිබඳව ඒ වගේම සුගතිය පිළිබඳවත් සුගතිය පිළිබඳවත් ඒ ආකාරයටම කල්පනා කරලා ඒ සුගති දුගති ආදී වශයෙන් ගමන් කරන සත්වයන් පිළිබඳව අවබෝධ කරගන්නවා ඒ නුවණ උපදවා ගන්න. චේතෝ මේ චතුපපාත ඥානය උපදවා ගන්න. ඒකට උදාහරණයක් දක්වන්නේ මජ්ජේ සිංහාටගේ සිව්මන් හන්දියක් මැද ඇති ප්‍රාසාදයක් වේද එහි චක්කුමා පුරුෂෝටිතෝ ඇසති පුරුෂයෙක් සිටියේ ගේහං පවිසන්තේපි මිනිස්සේ ගේහං පවිසන්තේ ගෙට පිවිසෙන මිනිස්සු පස්සේය බලන්නේද නික්කමන්තේපි නික්මෙන මිනිසුන් දකින්නේද සතිකායපි වීතින් සංචරන්තේ එතකොට මේ වීතියෙහි ඔබම ඔබ හැසිරෙන මිනිසුන් දකින්නේද එතකොට මධ්‍යේ සිංහාටකේ නිසින්නේපි ඒ සිවමංහාන්දියේ රැඳී සිටින මිනිසුන් දකින්නේද තස්ස ඒවමස්ස හොට මෙබඳු අදහසක් වන්නේය ඒතේ මනුස්සාගේ හම් පවිසන්ති මේ මිනිස්සු ගෙට පිවිසෙති මෝහු නික්මෙති මොවුන් වීතියෙහි සංචාරය කරති මොවුන් වීතියේ නැවතී සිටිවි යැයි මේ මේ කල්පනා කරද්ද දකිද්ද මෙන්න මේ කියන ආකාරයට මේ කියන යෝගාවචරය අර සුගති දුගති ආදී තන් වලට ගමන් කරන ඒ චුති උප්පත්ති වලට පැමිණෙන සත්‍යයන් පිළිබඳව දකිනවා ඊට පස්සේ අවසාන එක ආසවක්ඛේ ඥානය. ඒකට 17 වෙනි යාගයේ පිළිබඳව විස්තර වෙනවා. ආසවක්ඛය ඥානය ආශ්‍රවයන් ඡය කිරීම පිළිබඳව නුවණ. එතකොට සිත මේ දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ සිත කර්මාන්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ ආසවානං khය ඥානාය. ආශ්‍රවයන් ඡය කිරීමේ නුවණ උපදවා ගැනීම සඳහා සිත යොමු කරනවා සිත නතු කරනවා. සෝ ඉදන් දුක්ඛන්ති යථාභූතං පජානාති. හිතම මේ දුකයයි තතු වූ පරිදි දනි. අයං දුක්ඛ සමුදයෝති මේ දුක්ඛ සමුදයයයි තතෝපරිදි දනි අයං දුක්ඛ නිරෝධෝති මේ දුක්ඛ නිරෝධයයි තතෝපරිදි දනි අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි සතෝ පරිද්දනි. මේ ආසවා මෝහෝ ආශ්‍රවයෝය යයි මේ සතෝ පරිද්දන්නේ මේ ආශ්‍රව හට ගැනීමයයි ඒ වගේම ආශ්‍රව නිරෝධයයි ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි සතෝ පරිද්දනි. තස්සේවං ඥානතෝ මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ තස්ස ඔහුගේ සිත කාමාශ්‍රවයන් කෙරෙනදු මිදෙයි. භවශ්‍රවයන් කෙරෙනදු මිදෙයි. අවිජ්ජාශ්‍රවයන් කෙරෙනදු මිදෙයි. විමුක්තස්මින් විමුක්තമിതി. මිදුණු කල්හි මිදුණෙන් යයි විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති මිදුණු කල්හි මිදුණෙමි යන නුවණ වෙයි. කීනා ಜಾති ಜಾතිය ශ්‍රේවිය වසිතම් භ්‍රමචර්යම් භ්‍රමචර්යා වැස නිමවන ලදී කතං කරණීයන් නිවන පිණිස කළ යුතු යමක් වේ නම් කොට නිමවන ලදී නාපරං ඉත්තත්තාය මතු විමුක්තිය පිණිස කළ යුතු නම යමක් නැතයි අජානාති දන්. එතකොට මේ ආශ්‍රවක්ෂය නුවණ තමයි විමුක්තිය බවට පත් වෙන්නේ නිවන. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ඒ සඳහා උදාහරණයක් දක්වනවා පබ්බත සංකේතය. කඳු තුනක් තුල තියෙන අච්චෝ පහන් වූ විප්පසන්නෝ විසසින් පහන් වූ අනාවිලෝ නොකලඹුණා වූ උදකරහදෝ දියවිලක් වන්නේද තත්ත්වෙහි තීරේ තිතෝ චක්කමා පුරුෂෝ තීරේහිදී ඇති පුරුෂයේ සිප්පි සම්බුකම්පි සක්කර කතලිකම්පි මච්ච ගුම්බම්පි චරන්තම්පි තිත්තන්ති එහි ඇසරෙන්නාවුද සිටින්නාවුද සිත් බෙල්ලන්ද හක් බෙල්ලාන්ද ඒ වගේම කැට කැබිලිද්ද මත්ස සමූහයාද පස්සෙය දකින්නේ නම් තස්සේ ඒව මස්ස හුට මෙබඳු අදහසක් වන්නේ මේ දියවිල ප්‍රසන්නය වෙසසින් ප්‍රසන්නය නොකලබුණ නොකලබුණ එකකි తත්‍ර එහි මේ හක් බෙල්ලෝද සිත් ඒ වගේම සක්කර කතලිකා කැට කැබිලිතිද ඒ වගේම මච්චකුම්බ මත්ස සමූහයාද චරන්තිපි චරණය කරන්නේද ඒ කියන්නේ හැසිරෙන්නේද තිත්තන්තියට සිටින්නේ සිටින්නේද වෙත්‍යයි දනිද්ද මෙන්න මේ කියන ආකාරයට අර විලක් තුල පිරිසිදු විලක් ඇතුළත තියෙන සත්ව සමූහයා දැක හඳුනා ගන්නවා වගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ Taman විසින් අවබෝධ කරගත්තා කියන කාරණාව මේ කියන භික්ෂුව විසින් දකිනවා. අයම්පිකෝ බ්‍රාහ්මණ යඤ්ඤෝ මෙන්න මේ කියන යාගයේ පුරිමේහි යඤ්ඤේහි පෙරකී යාගයන්ගෙන් අපපට්ඨතරෝච වඩා අල්පෝ කටයුතු ඇත්තේද අප සමාරම්භතරෝච වඩා අල්පෝත්සාහයෙන් සිදු කළ හැක්කේද මහප්ඵලතරෝච වඩා මහත්ඵල ඇත්තේද මහානිසංසතරෝච මහදා මහත් ආනිසංස ඇත්තේද වේ. ඉමායච බ්‍රාහ්මණ යඤ්ඤ සම්පදාය මේ කියන යාග සම්පත්තියෙන් අඤ්ඤා උත්තරීතරවා උත්තරීතරෝ හෝ පනීතතරවා පනීතතරෝ හෝ අඤ්ඤා යඤ්ඤ සම්පදානති වෙනත් යාග සම්පත්තියක් නැත. එතකොට අර භෞතික ආහාරය පිළිබඳව දක්වපු යාගයේ සිට ආහාරය පිළිබඳව සඳහන් කරපු යාගයේ ඉඳලා දැන් මේ බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් දක්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමම තමයි මේ ලෝකයේ තුල තියෙන උත්කෘෂ්ඨතම උත්තරීතර වූම ප්‍රණීතතර වූම යාගය වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියලා. එහෙමනම් මේ ලෝකයේ තියෙන විශිෂ්ටතම යාගය කුමක්ද කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන් කූටදන්ත සූත්‍රය අනුසාරයෙන් එනම් එකී ආගය නම් මේ ආසවක්ඛේ ඥානය උපදවා ගැනීම එහෙම නැත්නම් උතුම් වූ ඒ මාර්ගඵලයන්ට පත්වීම කියන කාරණාව අපිට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ කූටදන්ත බමුණා මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි ප්‍රශ්නවලට සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දීලා මෙතනින් නිමාවටපත් වෙනවා. එතනින් එහාට සූත්‍රයේ තව පොඩි කොටසක් ඉතුරු වෙලා තියෙනවා. කුටදාන්ත බමුණා තමන්ගේ ප්‍රසාදය පළ කිරීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කොට සෝවන් ඵලයටපත් වීම, ඒ වගේම ඊට පස්සේ දින බුදුන් වහන්සේට දාණයට ආරාධනා කොට මේ දානේ පූජා කිරීම කියන කාරණා ටික සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. අපි ඒ පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරගනිමින් අද කෝට්ටදන්ත සූත්‍රය අපි නිමාවට පත් කරගනිමු. එවං උත්තේ කෝට්ටදාන්තෝ බ්‍රාහ්මණ මෙසේ කී කාලේ කෝට්ටදාන්ත බමුණා භගවන්තන් මේ තදවෝච භාග්‍යතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කරනවා. ඒකෝට මේ ප්‍රකාශනය බොහොම ප්‍රකට එකක්. මම හිතන්නේ අපි ඒකේ අර්ථය පැහැදිලි කරගන්න දෙයක් නැහැ. අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම කියන මේ ප්‍රකාශනය අපිට මේ නිරන්තරයෙන්ම හමු වෙලා තියෙන එකක් නිරන්තරයෙන්ම සූත්‍ර දේශනාවන් තුළ හමු වෙන එකක් මේ ප්‍රකාශනය ප්‍රාරම්භ විභාගයට සංයුක්ත නිකාය බ්‍රාහ්මණ සංයුත්තේ පිළිබඳව කතා කරනකොටත් ඔබ වහන්සේලාට ඒ පිළිබඳව හදාරන්නට කියවන්න අවස්ථාවක් ලැබුණා එනිසා අපි මේ පිළිබඳව පැහැදිලි කරගන්න දෙයක් නැහැ හැබැයි අවසානයේදී කියනවා පානු ඒසාහං භෝගෝතම සත්ත උසබ සතානි භවත් ගෞතමයන් වහන්සේ මම මේ සත්‍යයක් ගොන්නුද සත්‍යයක් නාඹු අස්සන්ද ඒ වගේම සත්‍යයක් නාඹු වැස්සියන්ද සත්‍යයක් එළුවන්ද සත්‍යයක් බැටළුවන්ද මුංචාමි මුදමි මුදමි ජීවිතං දේමි ජීවිතයේ දෙමි හරිතානිචේව තිනානි කාදන්තු නිල් තන කත්වා සීතානි පානීයානි පිවන්තු සිසිල්පැන් බොත්වා සීතෝච නේසං වායෝ උපවායතෝ උන්ට සිසිල් වූ වාතය හමාවා ඒ කියන්නේ බොහොම සුවසහනෙන් සැහැල්ලුව පිරි සැහැල්ලුවෙන් නිදහසෙන් කටයුතු කිරීමේ අවකාශ ඒ සත්වයන්ට උදා වේවා කියලා මේ සත් මේ සත්වයන්ට නිදහස ලබා දීමත් එහිදී සිද්ධ වෙනවා. ඊට පස්සේ සෝතාපට්ටි ඵල සත්‍ය කිරියා සෝවාන් ඵලයට පත්වීම පිළිබඳව ඒකත් බොහොම ප්‍රකට වෙච්ච එකක් ඒකත් ඔබ වහන්සේලාට නිරන්තරයෙන්ම හමු වෙච්ච එකක් බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රම දෙකක් තියෙනවා මේ ආනුපුබ්බේ කතාව සහ මේ සාමුක්ඛංශික දේශනාව කියලා කියන මේ කියන දේශනා ක්‍රම දෙක සාමාන්‍යයෙන් කෙනෙක්ගේ සිත සකස් කිරීම සඳහා බුදුන් වහන්සේ පළමුව ආනුපුබ්බී දේශනාව සිද්ධ කරනවා මේ දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනව ඕකාර ලාමක බව සංකිලේසං කෙලසීම නෙක්ඛම්මේ චානිසංසං නෛෂ්ක්‍රම්මේ නික්මීමේ ආනිසංස කියන මේ කියන අනුපිළිවෙල කතාව දේශනා කරලා යදා භගවා අඤ්ඤාසි කූටදන්ත බ්‍රහ්මණං යම් කලයක භාග්‍යවතුන් වහන්සේ කූටදන්ත බමුණ කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං එතකොට මේ කාමච්ඡන්දය ව්‍යාපාදයේ උද්දච්ච කුක්කුච්චේ තීන මිද්දේ විචිකිච්ඡාව කියන මේ කියන නීවරණ ධර්ම දුරු වීමත් එක්ක යටපත් වීමත් එක්ක කල්ය යෝග්‍ය වෙච්ච නිරෝගී වූ සිතත් එක්ක මුදු සිතත් එක්ක පහ වූ නීවරණ ඇති සිතත් එක්ක උදවැඩියගේ සිතත් එක්ක පහන් වූ සිතත් එක්ක යයි දත්තේද එකල්හි අතයා බුද්ධානන් සමුක්ඛංසිකා ධම්ම දේශනා සම්පකාසේසි බුදුන් වහන්සේලාගේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සංඛ්‍යාත දැන් සාමුක්ඛංසික ධර්ම දේශනාවක් වේද එය වදාළසේක සාමං උක්ඛංසික තමන්ම ඔසවා තබන තමන්ම ඔසවා තබන දේශනාව සාමුක්ඛංසික දේශනාව දේශනා කරලා තියෙනවා ඒ නිවන පිළිබඳව විමුක්තියටපත් වීම සෝවාන් ආදී මගඵලයන්ටපත් වීම පිළිබඳව දක්වනකොට සෑම ඒ අර දේශනාවේ ඵලය පිළිබඳව දක්වනකොට සෑම සූත්‍රයකම වගේ මේ විදිහට එදෙලා තියෙන්නේ මේ ditta ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරිయోగాල ධම්මෝ ditta ධම්ම කියලා කියන්නේ දක්නාලද ධර්මයත්තේ විදිත දැනගන්නා ලද ධර්මයත්තේ පරිയോഗාස දැස ගන්නා ලද ධර්මයත්තේ තින්න විචිකිච්ඡ පහව සැකේ ඇත්තේ විගත කතං කතෝ විචිකිච්ඡා වේවාගේම විගත පහව සැකේ ඇත්තේ වේසාරජ්‍යපත්තෝ විසරද භාවයටපත් වූයේ සතු ශාසනයේ අපරප්පච්චය බුදු ශාසනයේ පරප්‍රත්‍ය නැත්තේ භගවන්තං ඒතදවෝච භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළේය අදිවාසීතු මේ භවංගෝතමෝ ස්වාතනාය බත්තං සද්දින් වික්කුසංගේන එතකොට භවංගෝතම භවත් ගෞතමයන් වහන්සේ ශාසනායේ හෙට දිනේ පිණිස භික්ෂු සංඝේන සද්දින් භික්ෂු සංඝයා සමග බත්තන් අදිවාසීතු දාණය පිළිගන්නා සේක්වා. දාණය පිළිගන්නා සේක්වා. අදිවාසීසි භගවතුන් හිභාවෙන් භාග්‍යවතුන් වහන්සේ නිහඬ බවින් ඉවසූ සේක. ඊට පහුදින එතකොට මේ බමුණා බුදුරජාණන් වහන්සේට දානීය සකස් කරලා පිළිගන්නවල සකේ යඤ්ඤාවාට අර යාගය දෙන්න සෝදානම් වෙලා හිටපු ස්ථානේ යඤ්ඤා වාතේ එතකොට ඒ යාගශාලාවෙහි දාණය සකස් කළ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. යාගශාලාවේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඊට පහුවෙදින දාණය වළඳලා මේ කියන කෝටදන්ත බමුණාට දාණය වළඳලා අවසානයේ ධර්මයේ දේශනා කරලා සිත සතුටු කරලා අසුනින් නැගිට වැඩියේ කියලා. එතකොට මේක කතා ප්‍රවෘත්තියක ස්වරූපයෙන් තමයි කෝටදන්ත සූත්‍රය දේශනාවට ලක් වෙලා තියෙන්නේ. ඒකට කෝටුදන්ත බමුණ අහපු ප්‍රශ්නෙට දීපික වශයෙන් දුන් පිළිතුර ඒ සිදුවීම ඒ වගේම ඒ තුල ඇති වෙච්ච සිදුවීම. එතකොට මේ වார்த்தාවක ස්වરૂපයෙන් එතකොට මේ සූත්‍ර දේශනාව දීර්ඝ වශයෙන් වார்த்தාවක ස්වરૂපයෙන් තමයි කෝටුදන්ත සූත්‍රය දේශනාවට ලක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ සූත්‍ර පිටකයේ තුල දීඝනිකාය තුල වාර්තා වෙලා තියෙන්නේ. එතකොට මේ උත්තරීතර යාගයේ බුදුදහමට අනුව විග්‍රහ කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ භෞතික යාග ක්‍රමය සහ ආධ්‍යාත්මික යාග ක්‍රමය මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් විස්තර වෙලා තියෙනවා. හරි. එතකොට අපි දැන් මාස කිහිපයක් තිස්සේ මහා නිදාන සූත්‍රයෙන් පටන්ගෙන භ්‍රමජාල සූත්‍රයෙන් ඒ වගේම අපි දැන් මේ කෝට්ටාන්ත සූත්‍රයෙන් දැන් නිමාවට පත් වෙනවා. එතකොට දීඝනිකායට අදාළ සාහිත්‍ය සූත්‍ර අධ්‍යයනය අද අපි මෙතනින් නිමාවටපත් කරනවා. එතකොට අපි මේ සූත්‍ර දේශනාවන් සාකච්ඡා කරන අතරේ අභ්‍යන්තරයේ තුල තිබිච්ච වැදගත් කාරණා මතු කළා. එතකොට ඔබ වහන්සේලා ඒ සම්බන්ධයෙන් අර සූත්‍රය නැවත පදගතාර්ථ පිළිබඳ බලනකොට අවධානයක් තියාගන්න. මොකද අර සාහිත්‍ය උද්දෘත කොටසක් ආශ්‍රයෙන් අනුප්‍රශ්නයක් සකස් වෙන නිසා ඒ අවබෝධය තිබ්බම ඔබ වහන්සේලාට පහසුවෙන් වඩාත් විධිමත් නිරවුල් පිටුතුරක් ගොනු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි අදින් දීඝනිකාය සාහිත්‍ය කොටස පිළිබඳ අධ්‍යයනය අපි අදින් නිමාවටපත් කරනවා. ඒතර ලබන සතියේ අපි සුත්ත නිපාතයේ හෝ විසුද්ධි මාර්ගයේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ඔබ වහන්සේලාට යමක් අදහසක් හෝ යමක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් හෝ විමසන්න තියෙනවා නම් දැන් ඒකට අවස්ථාව හඳුනේ මේ අර අපේ බ්‍රහ්මජාල සූත්‍රය වගේ අටුවා පාට මේ කෝටදන් සූත්‍රයේ සාම්‍රන්ත පොඩි ටිකක් හදලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඔව් ඔව් බැරි කමක් නැහැ මම අර ගොඩක් උත්සාහවත් වුණේ නැත්තේ අර මේ ගොඩක් ප්‍රකට පාට තමයි අර බ්‍රහ්මජාල සූත්‍රෙන් නම් ගොඩක් තිබ්බා. මම මේකේ සටහන් සකස් කරපු පොඩි සටහනක් තියෙනවා ඔබ වහන්සේලාට මේ ඒක ලබා දීමට කටයුතු කරන්නම්. ඒ කියන්නේ මේකේ අර අන්තර්ගතය සම්බන්ධයෙන් වැදගත් විය හැකි යමක් තිබ්බොත් ඒ පිළිබඳව අවධාරණයට ගැනීමට සුදුසුයි කියන අදහසින් අර වචන පිළිබඳව යමක් සකස් කළේ නැහැ. නමුත් අර අටුවා පාට පිළිබඳව ඒ අර විශේෂයෙන්ම වැදගත් වෙයි කියලා හිතන වචන කිහිපයක් මම බලලා එන්නත් මට පුළුවන් ඔබ වහන්සේලාට එවැනි සටහනක් සකස් කරලා දෙන්න. එහෙම අහන්න ඒක ගොඩක් දැන් අර සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සාරය කෙරෙහි තමයි අවධානයට ගත්තේ අර බුදුන් වහන්සේ පිළිබඳ පැතිරලා ගියපු ක්‍රීත්‍තිරාවය කෝටදන්ත බමුණාගේ ස්වરૂපය ඒත් එක්කම ගත්තට පස්සේ දැන් අර ගුණ වර්ණාව එතකොට ඒ ගුණ වර්ණාවදී පුද්ගලයෙකුට ඇගීම් ලබා දෙනකොට භාවිත වෙන නිර්ණායක මොනවාද කියන එක පිළිබඳව සමාජයේ කෙනෙකුට කෙනෙක් වටිනාකමක් දෙන්නේ මොන වගේ දේවල් සැලකිල්ලට අරගෙනද කියන එක. ඒ පිළිබඳව විමසුව. ඊට පස්සේ මානව ගුණාංග. එතකොට මානව ගුණාංග පිළිබඳව ඒ වගේම අර මහා විජිත රජුගේ නිදර්ශන කතාවක් ආශ්‍රයෙන් ප්‍රශ්නේ පැහැදිලි කරනවා රටවැසියාගේ සුභසිද්ධිය පිණිස මේ පාලකයෝගේ කාර්යභාරය කොයි වගේද කියන එක පිළිබඳව විමසන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ප්‍රස්තුත කිහිපයක් මේ තුල දක්වලා තියෙනවා යහපත් නායකයෙක් සතු වී ගුණාංග මොනවාද කියන එක ඒ වගේම පුද්ගලයාගේ හා සමාජයේ යහපැවැත්ම વિશે උපදේශකයෙකුගේ කාර්යභාරය කොයි වගේද? ඒ වගේම ත්‍රිවිධ යාග සම්පත්තිය සලස් පිළිකර ඊට පස්සේ සීලේ හා ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයේ උත්කෘෂ්ඨතාව අනුව යාගයේ මහත්ඵල මහානිසංස වෙන්නේ කොහොමද? ඒ වගේම මේ සීලය සත් සමාජයක පදනම වන බව පදනම වන ආකාරය පිළිබඳ විස්තර කරන්න ඕන. එනත්ත නිවන අරමුණු කොටගත් භික්ෂු ප්‍රතිපදාව සකස් වී යුත්තේ කොහොමද කියන එක. පිළිබඳව හෝ එහෙම නැත්නම් අර නිවන ආවරණය කරන පංච නීවරණ ධර්ම දුරලීම පිළිබඳව කෝට්ටාන්ත සූත්‍රය අසරෙන් එමක් සාකච්ඡා කළා. ඒ වගේම අභිඥා උපදවා ගැනීම පිළිබඳව අර විසුද්ධි මාර්ගය ඇතුළත් වෙන කාරණා ටික මාගට පොඩ්ඩක් ඇටියෙන් එකතු කළා. ඒත් අක්කම අපිට තව එකක් ඕනනම් එකතු කරන්න පුළුවන් මේ උත්තරීතරම වූ යාගය වෙන්නේ උත්තරීතර යාගය නම් ශ්‍රේෂ්ඨතම යාගය නම් නිවනයි කියන එක. නිවන තමයි තියෙන ශ්‍රේෂ්ඨතම යාගය කියන්නේ. ඒත් ඔන්න ඔය කියන කාරණා ටික තමයි කෝටදාන්ත සූත්‍රයේ මූලික වශයෙන් අපි අවධානයට අරගෙන අපේ මේ කියන්නේ අපි අදහසක් මේ සූත්‍රය අධ්‍යයනය කරලා මෙන්න මේ කියන පසුබිම් පිළිබඳ අපිට දැන් පැහැදිලි නිරවුල් අවබෝධයක් කියන තැනට අපි ඇවිල්ලා ඉන්නවා නම් ඒ කියන්නේ මේ සූත්‍ර අධ්‍යයනය ගොඩක් සාර්ථකයි. ඒ කියන්නේ නොඑක් ප්‍රතිකඩයන් ඔස්සේ කෝටදාන්ත සූත්‍රය අධ්‍යයනය කරන්න තරම් දැනුමකින් ඔබ වහන්සේලා පොහසත් වෙලා ඉන්නවා කියන එක. ඉතින් මම අර අවශ්‍යම වචන කීපයට එහෙම කටුවා පාට එකතු කරලා ඒ වගේ සටහනක් ඔබ වහන්සේලා වෙනුවෙන් සකස් කරලා දෙන්නම් මේ සටහනත් මම ඔබ වහන්සේලාට ලැබෙන්න සලස්වන්නම් මම හිතන්නේ දැන් දීගනිකාය සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ගැටලුවක් තියෙයිද කොහොමද? පඬිතාඳුරනේ ඔව් පඬිතාමේ අර සාමුක්කාංශික දේශනා කියන එක තව ටිකක් කියලා දුන්නොත් ඔව් සාමුක්ඛංශික කියලා කියන්නේ මේ තමාම ඔසවා තබන සාමං කියලා කියන්නේ තමානේ උක්ඛංශික කියලා කියන්නේ ඒකට තමන්ව ඉහළට ඔසවා තබන ආකාරයෙන් ඒකට සිද්ධ වෙච්ච දේශනාවට තමයි මේ සාමුක්ඛංශික දේශනාවක් කියලා කියන්නේ අර ආනුභවී කතාවෙන් හිත සකස් කරනවා ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට තරම් අවශ්‍ය කරන සිත සකස් වුණාට පස්සේ සාමුක්ඛංශික ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දේශනා කරනවා. ඒ කියන්නේ තමා විසින්ම තමයි මතු කරලා ගන්න ඕනේ. තමා විසින්ම තමයි ඇති කරගatiya යුතුවන්නේ උද්ධරණය. උඩට නගාගatiya යුතුවන්නේ Taman විසින්මයි. එතකොට බුදුහාමුදුරෝ අනුශාසනාව සිද්ධ කරනවා. අවශ්‍ය කරන අනුශාසනාව. මොකද ඒ අනුශාසනාව දුක්ඛ සමුදය නිරෝධ මග්ග. චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට අර ආනුභුබ්බේ කතාවෙන් සකස් වෙච්ච හිතක් තියෙන කෙනාට සකස් වෙච්ච කෙනාට බොහොම පහසුවෙන් තමා තුළින්ම මේක මතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ බුදුවරයෙකුට බලෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය පොවන්න බෑනේ. ඒක තමා තුළින්ම තමයි මතු කරගත යුතුවන්නේ. ඒ කියන්නේ උඩට මේක මතු කරලා මේ හරේ යථාර්ථය කියන එක මතු කරලා ගන්න ඕනේ Taman විසින්ම. එතකොට ඒ මතුවීමේ ස්වභාවය ඒක සකස් වෙච්ච ස්වභාවය පිළිබඳව කියන්නේ අර සුද්ධං වත්තං අපගත කාලකම් සම්මදේව රජනම් ප්‍රතිගන්හේය කියලානේ. අර කිලිටු නැති වස්ත්‍රයක් බොහොම පහසුවෙන් පඳු පොනකොට ඒ පඳු වර්ණ ඒ පැහැසටහන උරා ගන්නවා වගේ බොහොම පහසුවෙන් මේකෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සිතට කාවදිනවා. ඒ එතකොට ඒ කියන අවස්ථාවේදී අර කියන විමුක්තියටපත් වෙන්න පුළුවන්. සාමුක්ඛංශික කියන එක අදහස් කරන්නේ ඒතකොට තමා විසින්ම තමයි මේ උදාහරණය කරගන්න ඕනේ. උඩට මතු කරගatiya යුත්තේ. එහෙම නැත්නම් අවබෝධ කරගත යුත්තේ තමා විසින්ම අවබෝධ කරගත යුතු ධහම තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කියලා කියන්නේ. එතෙන්ට සාධක කරගන්නේ අර ආනුපුබ්බිය කතාවෙන් චිත්ත සකස් කරලා නීවරණ ධර්ම යටපත් කිරීම. අර කල්ල චිත්තම් මුදු චිත්තම් විනීවරණ චිත්තම් උදංග චිත්තම් කියලා ආදි වශයෙන් විස්තර උනේ පංච නීවරණ ධර්ම පිළිබඳව යටපත් වීම. පංච නීවරණ ධර්මයන් අර පසන්න චිත්තම් පංච නීවරණ ධර්මයන් යටපත් වෙච්ච සිතකට අර පිරිසුදු වස්ත්‍රයකට බඩු පුරා ගන්නවා වගේ පහසුවෙන් මේ කියන ධර්මයේ මතු කරලා ගන්න පුළුවන්. ඒක තමයි සාමුක්කාංශික දේශනාව කියලා කියන්නේ. එහෙමයි පඬිතුමානි බොහොම පිං. එහෙමනම් වෙන මොකුත් ගැටලුවක් නැහැ. ඔබ වහන්සේලාට දැන් මේ දීඝනිකාය සූත්‍ර අධ්‍යයනය තුළ යම්කිසි ප්‍රයෝජනයක් සැලසුණාද? මම ඔයාලගේ මුණ පේන්නේ නැහැ. මම මෙතන ඉඳගෙන කතා කරනවා. කොහොමද කියලා ඒකට. එහෙමයි පඬිතුමානි. ප්‍රතිපෝෂණයක් අප්ඩේට් එකක් කළොත් අපිට ඉතිරි වැඩ වලට ඉදිරි සාහිත්‍ය අධ්‍යයනයේදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ මොනවා හරි අඩුපාඩු හරි ඔයාලා දැක්ක දේවල් ඒවත් ප්‍රකාශ කරාට කමන්නේ. එතකොට අපිට ඒවත් විවෘද්ධ කරගෙන විසුද්ධිමත් කරනවා නම් ඊළඟට ගොඩක් වටිනවා කියලා හිතනවා. අර සුත්තු නිපාතයට වැඩි අපි ඒක පස්සේ කරන්න තියෙනවා. හා හා. අපි විසුද්ධි මාර්ගය ගැන කතා කරමු. අර මේ වගේ මේ අර පදයෙන් පදේ අපිට අර්ථ සාකච්ඡා කරන්න ගියොත් අමාරුයි මේ එකෙත් අර නිर्देश තුනක් තියෙනවානේ සීල නිर्देशය දුකංග නිर्देशය කම්මත්තාන ගහන නිर्देशය කියන නිर्देश තුනම පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. අපි වැදගත්ම මූලික කාරණා ටික අපි කතා කරමු නේද? හොඳයි. එහෙනම් අපි ලබන සතියේ වෙනවා විසුද්ධි මාර්ගය අධ්‍යයනය කරන්න සූදානම් ඔබ වහන්සේලා ළඟ පොත් ඇති ඒවත් සූදානමින් තියාගෙන අපි සම්බන්ධ වෙමු. එහෙනම් මේ කතා කරපු දේවල් අවදාන්ට ගන්න. එතන මේ විභාගයකට විතරක් නෙමෙයි. සූත්‍ර අධ්‍යයනය කියන ධර්ම අධ්‍යයනය කියන විභාගයක් වෙනුවෙන් නෙවෙයි අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච කාරණාවක්. ඒ නිසා ඒ අනාගත ජීවිතේත් ඒ සියලු කටයුතු වලට උපයෝගී වේවා. ඉතින් ජීවිත සියලු ආකාරයෙන්ම යහපත් වූ සාර්ථක වූවක් වේවා කියලා ඉතින් ආශිර්වාද කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද දේශනේ නිමාවටපත් කරනවා. හැමදෙනා වහන්සේටම තෙරුවන් සරණයි.